අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ 101 වෙනි භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසටත් ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ සිදුවම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ පංච ධම්මා පහතබ්බා පංච නීවරණානි තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් අපිට උගන්වන පාඩම් පන්තියකට සම්බන්ධ වෙලා ඉන්න වෙලාවක් මේ සියල්ලටම මුළු පාඩම් පන්තියටම මේ දසුත්තර සූත්‍රය කියලා නම් කරලා තියෙනවා. ඒ දසුත්තර සූත්‍රයේ 10 කරුණු 10ක් මුළු ත්‍රිපිටකයේ සම්පින්දනය කිරීමක් වාසයෙන් සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ වකට හිටපු ඒ සිවණක් පිළිසතු ගන්නලා තියෙනවා. ඉතින් ආනන්ද මහා ස්වාමීන් වහන්සේ මේ කටපාඩම් කරගෙන ඉඳලා සාරිපුත්‍ර සාංශේ නැති ධර්ම සංගායනාවට මේක ඉදිරිපත් කළා. ඒක ඇතුළත් වුණේ සූත්‍ර පිටකයේට දීඝනිකායේ. කියන්නේ බොහොම දීඝ සූත්‍රයක්. ඉතින් අපි නිස්සාරණවනේ පැත්තෙන් බලනකොට වර්තමාන කාලේ අපි මේ වෙනකොට එකේ පොත දෙකේ පොත තුනේ පොත හතරේ පොත ඉවර කරලා තියෙනවා. දැන් මේ පහේ පොතේ මැද හරිය අපි ඉන්නේ. මේකෙදී ප්‍රහාණය කළ යුතු ධර්ම ගැන කතා කරන්නේ. ඒතර මෙතෙන්දී අහනවා ප්‍රහාණය කළ යුතු ධර්ම පහ මොනවද කියලා. ඒක සාසනීය අසීතු ප්‍රශ්නයක්. මොකද හැම ධර්ම කාරණාවකටම ඒ විශේෂ තැනක් තියෙනවා. ඒක පේනකොට නම් ඔක්කොම සමාන වගේ වෙන්නේ. නමුත් සාරිපුත්‍ර ස්වාමීන් දන්නවා අයිවට තියෙන අර්ථ ඡායාවල්. එතකොට ඒක උත්තරෙත් හරියටම ඇහැට ඇඟිල්ලෙන් ගන්නවා වගේ කිරි ගහකට මෝල් ගහින් ගන්නවා වගේ පංච නීවරණයි. නීවරණ පහ තමයි මේකට උත්තරේ. ඊට පස්සේ මේ විදිහට ಉದ್ದೇಶය කියලා ඊට පස්සේ නිर्देशය කියනවා. නිर्देशය කියන්නේ මොනවද මේ පහ? ඉතින් මම ඊයේත් මතක් කර විදිහට මේ ඉන්න සියලු දෙනා වගේ ඒ පහ පංච නීවරණ ධර්ම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා වශයෙන් දාන. කෙසේ නමුත් අපි ඊයේ මේකට ප්‍රවිෂ්ටි ලබා ගත්තේ මේ නීවරණ ධර්ම අනිකුත් ශාසනයේ ධර්ම වලින් වෙන්ව හිටගන්නේ කොහොමද? කැපී පෙනෙන්නේ මොකද්ද කියලා නීවරණ පහම එකට පිටු කරලා ගත්තොත් ඒ වගේ පොදු ලක්ෂණ තමයි අපි මේ දවසේ ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ නැත්නම් කතා සාරයේ වශයෙන් ගත්තේ කතා ශරීරයේ වශයෙන් ඉතින් ඒක තව ඩිංගිත්තක් ඉස්සරහට ගෙනියන්න මට හිතුණා. මේ නීවරණ ධර්ම පිළිබඳව ආධ්‍යාත්මිකව භාවනා කරගෙන යන යෝගාවචරෙක් කොහොමද මේ නීවරණයන්ගේ தත්ත්වේ නීවරණගේ තැන නීවරණගේ ආසනය කොහොමද තේරුම් ගන්න කියලා. ඒ භාවනා පැත්තෙන් බැලුවොත් බුදුරජාණන් වහන්සේ මේ පෘථග්ජනයාගේ ලෝකේ කාම ලෝකේ වශයෙන් හඳුන්වනවා. ඒ කාම ලෝකේ තවක් නමක් දෙනවා වස්තුකාමී. එයාගේ උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩි කාම වස්තුන් රැස් කරනවා. සංස්කරණය කරනවා කියන පදේ ඒක අර්ථයක් තමයි රැස් කරනවා කියන්නේ. ඉතින් විවිධ කාම රැස් කරනවා. ඉතින් ඒ රැස් කරන කාම වස්තුන් ඇහැට ගොදුරු වෙන දේවල් රූප වශයෙන්, කනට ගොදුරු වෙන දේවල් ශබ්ද, නාසයට ගඳ, දිවට රස, කයට පහස සහ හිතට හිතවිලි කියලා කණ්ඩායම් 6කට දාලා තමයි රැස් කරන්නේ. එතකොටත් ඒ මේ කාමය කියන එක කාම වස්තු වශයෙන් රැස් කිරීම කියන එක ඇහැකන දිවනාශය කය සහ මන කියන ආයතන වශයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වශයෙන් බෙදිලා යනවා. බෙදිලා යනකොටම පේනවා මේක අතුයිති විහිදි විශාල වශයෙන් යන ජාලාවක් තියෙනවා. ඊට පස්සේ මේ රූප ගත්තොත් වර්ණ සහ සටහන් වශයෙන් කිල්ලෝරක් නැහැ. ඉතින් අපේ වැඩේ තමයි මේ දැකපු වර්ණයට අමතර වර්ණයක් හොයනවා. දැකපු සටහන වෙන සටහනක් හොයන. ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකන් රූපේ ලැබුණත් රූප රූප කියලා මේවට කියනවා. රූපේ කියන ಪದේ පටල වෙනසුළු නිසා මේ රූපයක් තමයි නම රූප රූප කියලා කියනවා. මේ රූප රූපය මේ වර්ණ වශයෙන් සටහන් වශයෙන් විවිධ කිරීම සඳහා පුදුමාකාර ප්‍රයත්නයක් මේ වෙළඳ ප්‍රචාරවල එහෙම නැත්නම් මේ නව සංස්කෘතියේ පාරිභෝගිකත්වයේ තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේකට කියනවා කාම ගුණ කියලා. කාමයන් රැස් වෙනවා විවිධ තට්ටු තට්ටු කොට ගැහෙන. ගුණිත කියලාත් මේකට කියන්න පුළුවන්. ඉතින් ඒ කාම ගුණයන්ගේ වැඩිම කාමයේ රැස් කරපේ කරන අපි පොහසත් කියලා කියනවා. ඒ තමයි සමාජ මට්ටම. ඉතින් ඒ නිසා අපි එකිනෙකා පරයාගෙන පොහසත් වීම සඳහා අධ්‍යාපන ක්‍රමයයි දේශපාලන ක්‍රමයයි සමාජීය ක්‍රමයයි ආර්ථික ක්‍රමයයි සම්පූර්ණ හදලා තියෙන්නේ මේ කාම ගුණයන් වැඩි කිරීම සඳහා එකිනෙක පරයාගෙන දුවන සටන ඒකේ වැඩි හිණිපෙත්තේ ඉන්න කට්ටිය පොහසත් කියලා කියනවා. ඒ මොකද ඒගොල්ලන්ට අන්දලා තියෙන්නේ උගන්ලා තියෙන්නේ කාම ගුණ වැඩි වෙනකොට සැප වැඩි වෙනවයි කියලා. මේක විශාල වශයෙන් ජන්වාසේ කාලෙත් තිබුණා එතකොටත් කාමගුණ කියන නමනේ පාවිච්චි කරා. මේක විශාල වශයෙන් වැඩිමක් සිද්ධ වුණා මේ විද්‍යාව සහ තාක්ෂණය ඇති වුණාට පස්සේ. ඊට පස්සේ මිනිස්සු මේ බොත්පත් අදකල පමණි සිරු දේවල් ලබා ගැනීම යන්ත්‍රය හැදුනට පස්සේ ඒගොල්ලෝ ප්‍රකාශ කරා ලෝකෙට මීට පස්සේ අපිට ඕනේ සපක් අපිට ගන්න පුළුවන්. ඒක නිසා අපි අන්ධ භක්තිකව මානවයා සමස්තයක් වශයෙන් මේ විද්‍යාව පස්සේ ගියා. තාමත් යනවා. තාක්ෂණය පස්සේ ගියා. තාමත් යනවා. යත්තල පහසුකම් පස්සේ ගියා. තාමත් යනවා. නමුත් මේකේ ඉහළ කෙළවරේ ඉන්න ඔක්කොමලා දන්නවා ඒ කාම ගුණයන් පස්සේ වේගෙන් යන කට්ටිය අඩු ආයුෂ්කයි. විශාල අසහනෙක් ගත කරන්නේ. විශාල ආතතියක් ගත කරන්නේ පෘථිවි තලය රත් කරනවා. පරිසරය දූෂණය කරනවා. චිත්ත දූෂිත තත්ත්වයට වැඩෙනවා. මේ වේග තුන පරිසරයේ දූෂණය වීම, අතරත් වීම, චිත්ත දූෂණය තහ පුදුතලේ රත් කිරීම කියන දේ මොන්නම යකාටවත් දැන් නතර කරන්න බෑ. මේ පටන් ගත්තේ ලොකු ජයග්‍රහණයක් විදියට. මේක කරගෙන කරගෙන යන නිසා ඉහළම පැලැන්තිය හොඳටම දන්නවා. මේ සියලු දෙනාම මේ විදියට සැපෝසත් වෙලා සැප විඳින්න ගත්තොත් මේ පොළොව කිලින් තියන්න බැරි වෙයි කියලා. මේක පැත්ත වැටෙන්න ඉඩ තියෙනවා. ඒ තරම්ම විකෘතියක්. නමුත් මේක දැන් නතර කරන්න බෑ. ඒ තරම්ම ආලේ අන්දයි, රාගය නාස්තිකයි. නමුත් වළක්වන්න බෑ. ඒවල මේක කවුරක්වත් කාටවත් ඉස්කෝලේ උගන්වන්නේ නැහැ. මොකද ඉගැන්නුවොත් මේ සම්පූර්ණ දේශපාලන ක්‍රමය කඩා වැටෙනවා. මේ ආර්ථිකය කඩා වැටෙනවා. මේ සමාජ තත්ත්වේ කඩා වැටෙනවා. අධ්‍යාපනය කඩා වැටෙනවා. නිසා තාමත් ඉස්කෝල පන්ති වල මේ පරණ පචේම උගන්වනවා. තාමත් උගන්වන්නේ ඔයා ලොකු උනාට පස්සේ ඔයා දොස්තර කෙනෙක් වෙනවා. ඔයා සිවිල් සර්වන් කෙනෙක් වෙනවා. ස්ටේෂන් මාස්ටර් කෙනෙක් කරනවා පුදුමාකාර ඇඳිල්ලක් අනේ මේකේ වෙන්නේ කාම ගුණ තට්ටු වැඩි වෙන එක කියලා බුදුහාමුදුරෝ දකින්නේ. ඒ නිසා මේ කාම ගුණයන් මේකට අපේ බණ පොතේ වස්තු කාමයේ කියලා කියනවා. මේ කාම වස්තු රැස් කරන. ඊට පස්සේ ශබ්ද පිළිබඳව ගත්තොත් අද පුදුමාකාර විදිහට ඒ ශබ්දවල තියෙන ස්වභාවය නගරයකට ගියාට පස්සේ විශේෂයෙන්ම තුන්වෙනි ලෝකේ රටක ඉතින් මේ නගර පුරාවට තියෙන්නේ ඒ විවිධ ශබ්ද. ඒක ඉතින් ඉන්දියානු සංගීතයේ, බටහිර සංගීතයේ, දේශීය සංගීතයේ নানা ප්‍රක්‍රම වලට ස්ටීරියෝ ටයිප් එකට තියෙනවා, මොනෝ ටයිප් එකට තියෙනවා. කණේ ගහගෙන යන්න පුළුවන්, බස් එකේ ගියත් මේ මල කන්දොස් කිරියාව මේ භාවනා මධ්‍යස්ථානික හිටියත් අහල පහල මේක කන්දොස් කිරියාවක් වඩපත් වෙලා තියෙනවා. ඉතින් මේකට තමයි අපි පොහසත් වෙලා පොහොර දාන්නේ. ඊට පස්සේ ගන්ධයන් වැඩි කරන්න එහෙම නැත්නම් සුවඳ වර්ග හදන්න පුදුම තැතපලත්තොත් මිනිස්සු යනවා. එක එක කාශ්මීරයේ ගඳ එහෙම නැත්නම් අරාබිකරේ ගඳ සුවඳ පුදුමාකාර විදිහට හොයාන ඒවා බොහොම අහුන්සයක් විසමහරි ගානක්. ඒක පුදුම විදිහට අප වේලා කැප වේලා කටයුතු කරනවා. ඉතින් මේ කාම ගුණ තට්ටු අඩනවා. ඊට පස්සේ රස ඕනම හන්දියකට ගියොත් දැන් පොල්ලතු කඩේකුත් තියෙනවා, සයිවර් කඩේකුත් තියෙනවා, චීන කඩේකුත් තියෙනවා, ජපන් කඩේකුත් තියෙනවා. ඉතාලි කඩේකුත් තියෙනවා. ඕනි කෑමක්. ඉස්සර මහරජවරයෙකුට ගන්න බැරි ආහාර වේලක් අද පැහැදිලිව මධ්‍යම පාන්තිකයෙකුට ගන්න පුළුවන් මට්ටමට මේක දිනු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔක්කොම කෑම දාස ලබාවටපත් වෙලා තියෙනවා. දිගින් දිගට දිගින් දිගට විවිධ වර්ග කෑම. අවුරුදු කාලෙ වෙනකොට වෙන කෑමක්. ඊට පස්සේ එන වෙසක් එකට වෙන තව කෑමක්. ඊට පස්සේ තව නත්තල් වෙනකොට තව කෑමක්. ඉතින් මේක හැත් බැඳි බැඳි, තට්ටු බැඳි බැඳි යනවා. එතකොට පහස කිව්වහම යාන වාහන කොට්ටමෙට්ට ඇඳ ඇතිරි ගත්තාම අද කිසිම කෙනෙකුට අපේ අත්තම්මල මුත්තම්මල කාලේ හිතා ගන්න බැරි තරම් විදියට පස්සට විල්ලුද જાති හම්බ වෙලා තියෙනවා. මේ වාහන බලන්න දවසින් දවස දවසින් දවස සුඛ උපභෝග වෙන විදිහට සුඛෝපභෝගී වෙන විදිහට ඒව හදන්නේ හරියට අපි ගැන පුදුම අනුකම්පාවකින් වගේ ජපනයි චීනයි කොරියන් කාර්යයයි දවසින් දවස මොඩල්ස් මාරු කරනවා. නිකන් අපිට සල්ලි ගෙවලවත් කරගන්න බැරි වැඩක් ඒගොල්ලෝ කරනවා. ඉතින් හිතට මේ නිසා වල්බూరు අදහස් කිලෝ රක්නතෝ වෙන. ඉතින් මෙහිම ගිලී ගත කරන මනුස්සයට අපි පුතත්ඥයයි කියලා කියනවා. මේ පංචකාමේ කාම ගුණයන්ගේ ගිලී ගත කරනවා. ඉතින් මේ කාම ගුණයන් වඩන කෙනාට මේ කාම ගුණයන්ගේ මේ පේන වස්තුකාමයේ පෙන්වනට ඒකේ ක්ලේශකාමයේ කවදාකවත් පේන්නේ නැහැ වස්තුකාමයේ ඉන්න කෙනාට. ඒ කියන්නේ වස්තු රැස් කරමින් තව තවත් වර්ණ සටහන් බලන, තව තවත් සංගීතය අහන, තව තවත් ගන්ධ රස පහස විඳින කෙනාට මේ කාමයාගේ යට තියෙන මේ ඇම මේකේ යට තියෙන උගුල තේරෙන්නේ නැහැ මොකද එයාගේ හිත වස්තුකාමේවත් තාම සන්තුෂ්ත වෙලා නැහැ. ඉතින් එයාට කවදා හෝ මේ වස්තුකාම කියලා කියන්නේ සර්පහිසක් වගේ එකක්. මේක පෑගුණොත් කල් නොයවම පිඳවන්න වෙනවා විස වදිරෝ. එහෙම නැත්නම් ගිනි හුලක් වගේ එකක් අල්ලගෙන ඉන්න අතම පුච්චනවා. එහෙම නැත්නම් මස් කැල්ලක් අරගෙන ඉහළට ගිය ගිජුලිනෙක් ඒ මස් කෑල්ල අතාරින කම්ම අනික් කිචුලීනන්ගෙන් කෙටුම් කාරවල් කණ්ඩ වෙනවා. ඒ වගේ කාමයක් බව කවදාකවත් ඒක තේරෙන්නේ මෙයා හිතන්නේ අත් පුද්ගලික ආරක්ෂා දාගෙන වැඩි වැඩියෙන් හම්බ කරන්න පුළුවන්. ඒක තඳ ඕන කෙනෙක් උදව් කරනවා කියලා කියාට කවදා හෝ බුදු කෙනෙක් පහල වෙලා කවදා හෝ ධර්මයේ හැයිලා කවදා හෝ සංග්‍රහණය දැකලා සීලෙක ඉඳලා මේක මේ වස්තුකාමය අඩු කරන්න ගිය දවසේ එනත වස්තුකාමයෙන් తాවකාලිකව හෝ අබිනිෂ්ක්‍රමක ක්‍රමණය කරපු දවසේ ආට තේරෙන පටන් ගන්නවා ක්ලේශකාමයේ කියන එක. ඒ අතහැරලා වූ සියලු දේ පරියන්ගිට කියලා වාඩි වුණාට පස්සේ ගොජ දාන්න පටන් ගන්නවා. ඇත්තටම මේ බොහොම අමාරුවෙන් අතහැරලා අවිල්ලා ඉන්නේ. ඒ අඹදරුවන් හරකබාන රත්තරන් මිනිමුතු නිශ්චල චංචල දේවල් අයින් කරලා මෙතන ආවට පරියන්කයට ගියාට පස්සේ ඒ අස් කරපු දේවල් හේවණලි වලට කියනවා ක්ලේශ කාම කියලා. එහෙම නැත්නම් ඒවට කියනවා කාම සංඥා කියලා. මේ කාම සංඥා තමයි මේ නීවරණ වශයෙන් පෙනී හිටින්නේ. ඒ නිසා අපි අන්තාක් වස්තු කාමයට බැඳී ගත කරාද කාම ගුණයේ વિશે අපේ කාලය ධනෙ ශ්‍රමය වැය කරාද ඒකල අපි සාර්ථක වෙන්නත් ඕනේ. සාර්ථක වෙච්ච තරමට ඒකෙන් අබිනිෂ්ක්‍මණය කරලා ගිහිල්ලා විවේක ස්ථානයක වාඩි වුණාට පස්සේ මේ ක්ලේශ කාමයන් ගොජ දාන්න පටන් ගන්නවා. ඒ වෙනත්නම් මේ කාම සංඥාවල් එන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ පුද්ගලයා ඒ බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ කියනවා මේ කාමයේ අතාරිනොයි කියලා කියන්නේ ලක්ෂකින් එක්කෙනෙකුටත් කරන්න බැරි වැඩක්. මේ තමන් විසින් ඊටාම ප්‍රියජනකව සාදරයෙන් ඇහි මොණි තියලා හියා හොයාගත්ත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ එයා පොඩ්ඩක් අයින් කරනවා. අයින් කරනවා මේකේ ආදීනව පොඩ්ඩක් බලන විදිහට බුදුන් කියපු නිසා. ධර්මයේ කියපු නිසා සංඝයා වහන්සේලා පෙන්නපු නිසා සීලයක් ආරක්ෂා කරන්න. ඒ ගිය ගමන් එයා හිතන්නේ මෙච්චර කැපකිරීමක් කරපු මට දැන් ස්පාසුවක් ලැබෙයි. මට අසහනේ නැති වෙයි. මට ආතතිය නැති වෙයි මොකද මම ඒ තරම් ලොකු කැපකිරීමක් කරලා තියෙනවා අබිනිෂ්ක්‍මණයක් කරලා තියෙනවා හැර යාමක් කරලා තියෙනවා නමුත් ඒ පුද්ගලයාගේ හිත වස්තුකාමයේ ඉන්නවටත් වඩා බැට දෙන්න පටන් අර ගන්නවා ක්ලේශකාමී වස්තුකාමේ ඉන්නවටත් වඩා නැත්නම් කාම ගුණයන්ගේ යෙදී කෙරීගෙන එරීගෙන ගත කරනවත් වඩා මේ කාම සංඥාව වද දෙන්න පටන් ගන්නවා. ඒකෝට මේ මනුෂයා දෙලොවක් අතර හිර ලොකු ආධ්‍යාත්මික වශයෙන් කැපකිරීමක් කරලා තියෙනවා. නමුත් කරලා කිසිම සාන්තියක් හිතට දෙන්නේ ඒ මනුෂයාට මූදායිනට ගියාම මූදරෙල ගහනවා දකින්න වගේ අතෝරක් නැතුව. දිකටම මේ කාම සංඥාව බැටදෙනවා. එහෙම නැත්නම් ක්ලේශකාම බැට දෙනවා. ඒ නිසා ක්ලේශකාම පිළිබඳව යම් කිසි කෙනෙකුට තීරලා තියෙනවා. කරදරයක් වතින් හෝ. නැත්නම් කාම සංඥාව යම් ප්‍රමාණයකට යම් කෙනෙකුට කරදරයක් වෙලා තියෙනවා. ඒ මනුස්සයා මේ ජීවිතේදී කාමයේ දුරුවන් කරන්න ප්‍රයත්න කරපු කෙනෙක්. එහෙම නැත්නම් කාම වස්තු වස්තු කාමේ දුරුවන් කරන්න උත්සාහ කරපු කෙනෙකුට විතරක් ඒක උස්සලා බැලුවට පස්සේ කාපට් එකේ යට තියෙන ක්ලේශකාම පේනවා. එහෙම නැත්නම් කාම සංඥාව පේනවා. මේ මනුස්සයා කවදාකවත් හිතන්නේ මෙච්චර ගිහිගයක් අතහැරපු මෙච්චර తాවකාලිකව කාමෙන් අයින් වෙච්ච මට මේ හිතට මෙච්චර කාම සංඥාවෙන් කරදර කරයි. මේ තරම් මගේ හිතට ක්ලේශකාම එයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කෙනා මේ කර උදාර සටන ගීගය අතහැරෙමින් කාමයේ දුරුවන් කිරීම සඳහා විචික්‍රම කෙලෙස් වලින් අයින් කිරීම සඳහා ගත්ත සටන ලැත්තනම ලොප් වෙනවා බලාපොරොත්තු නැති හතුරෙක් දකිනවා කාම සංඥා වශයෙන් එහෙම නැත්නම් ක්ලේශ කාම වශයෙන් නැත්නම් නීවරණ වශයෙන් නැත්නම් පරිඋත්තාන කෙලෙස් වශයෙන් ඉතින් ඒ නිසා ඒ කෙනාට දැන් කියන්න දෙයක් උත් නැහැ මේ මහා ලොකු පඬිතුකමට කී කියත් ඇරලා. ඇවිල්ලි වෙලා මෙතෙන් ආවට පස්සේ මෙච්චර ආසාවෙන් දැස් කරපු දේ දුරුවන් කරුවට පස්සේ මට පොඩ්ඩක් හරි සාන්තියක් පොඩ්ඩක් හරි පහසුවක් ලැබෙයි කියලා හිතනවා. කිසිම කෙනෙකුට කවම දාකවත් ඒ සාන්තිය ලැබෙන්නේ නැහැ. ඒ මොකද ක්ලේශකාමේ එහෙම නැත්නම් කාම සංඥා වද දෙනවා. ඉතින් මේකට පරිඋත් ทาน කෙලස් කියන මේකට නීවරණ කියලා කියනවා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් නම් ඊයේත් මම මතු කරලා දෙන්න හැදුවේ ඒකයි. Tamange හිතට ක්ලේශ කාමයක් ආපු වෙලාවේ, Tamange හිතට කාම සංඥාවක් ආපු වෙලාවක, Tamange හිතට නීවරණයක් මතුවෙච්ච වෙලාවට යාට කල්පනාට ගන්න පුළුවන් නම් මට මේක ආවේ මම වස්තුකාමයේ දුරු කරපු නිසායි. කාම ගුණයෙන් අයින් වෙච්ච නිසායි. පරිඋත්ථාන පීතිකම කෙලෙස් දුරුවන් කරපු නිසායි. ඒ නිසා මේ නීවරණ මතුවෙනවයි කියලා කියන්නේ කාම සංඥා මතුවෙනවයි කියලා කියන්නේ එහෙනම් ක්ලේශ කාම මතුවෙනවයි කියලා කියන්නේ වීතිකම කෙලෙස අයින් වෙලා තිනවා කාම ගුණයෙන් අයින් වෙලා තිනවා කාම වස්තු කාමයෙන් මං අයින් වෙලා තිනවා එතකොට විතරයි මේ ක්ලේශ කාම පේන්නේ එතකොට විතරයි කාම සංඥා පේන්නේ එතකොට තමයි නීවරණ කියන්නේ ඉතින් මේකට මං වෛර කරනවා ඒක තමයි අවිද්‍යාව කියන්නේ මේකට සතුටු වෙන්න පුළුවන් නම් මම මේක ආවේ මේ විශේෂ ක්ලේශකාමයෙන් අයින් කරපු නිසා වස්තුකාමයෙන් අයින් කරපු නිසා ක්ලේශකාම පේන්නේ ඒ නිසා මම බරපතල හතුරෙක් එක්ක නෙවෙයි ගත කරන්නේ හැබැයි ඒකෙම හේවණල්ලත් එක්ක කියලා මේ නීවරණ ධර්ම පිළිබඳව ඒ කිනාට මේ එක එකක් නීවරණ වෙන් වෙන් වශයෙන් අවබෝධ කරන එක මතුවෙන මතුවෙන වෙලාවේ ඒ වගේ පෞද්ගලික ලක්ෂණ හදාරණ එක කාම ලෝකයේ ඉන්න වස්තුකාම වල ඉන්න එක කාරණාවක් නෙවෙයි. වීතික්‍රම කෙලස් කරන අමනයන්ගේ අභ්‍යාසයක් නෙවෙයි. පෘථග්ජනයාගේ අභ්‍යාසකුත් නෙවෙයි. මේ අභ්‍යාසය එන්නේ සුතවත් ආර්ය ශ්‍රාවකයට විතරයි. ඒ නිසා නීවරණයන් පිළිබඳව මතුවෙන මතුවෙන වෙලාවේ අනේ මට මේ මතුවෙන වෙලාවේ තේරුම් ගන්න පුළුවන් නම් වස්තුකාමේ නෙවෙයි ඉන්නේ. කාම ගුණයන්ගේ නෙවෙයි ඉන්නේ. වීතික්කම වෙන කෙලෙස් වල නෙවෙයි ඉන්නේ දැන් ඉන්නේ පරිඋත් ทาน වෙච්ච කෙලෙස් එක. කාමයන්ගේ හේව නැල්ලි කාම සංඥාවේ එතෙන් ක්ලේශ කාම වල ඉන්නේ මේක විශේෂ පාඩම් පන්තියක් සූත්‍රමේ වශයෙන් ගත්තත් චින්තාමේ වශයෙන් ගත්තත් භාවනාමේ වශයෙන් ගත්තත් ඒ නිසා මම මේක කවදා හෝ හදාරන්න වෙනවා මේ නීවරණ කියන එක පරිඋත්ථාන කෙලස් කියන එක, ක්ලේශකාම කියන එක, කාම සංඥාව කියන එක හදාරන්න වෙනවා. මෙයා අර වගේ කෙලින්ම මට යුද්ධ තේන කෙනෙක් නෙවෙයි. මෙයා මට මල්ලෙන් ගහන්නේ. මෙයා මට දෙන්නේ ගරිල්ලා සටන. මම කොහේ හරි ගිහලා වාඩි වෙච්ච ගමන් හිත සම්පූර්ණයෙන් වහලා ගන්න. ඒකල මාව හපලා විෂි කරපු උද්දෙන්ඩක් වාගේ, උක්හපයක් වාගේ මාව නැතිනාශි කරනවා. ඒ නිසා මට මෙයාට සටනක් දෙන්නවත් බෑ. මට මෙයා පිළිබඳ ඔත්තු බලන්නත් බෑ. මොකද ඉඳගත්ත ගමන් කාමච්ඡන්දේ මට එනවා. ඉඳගත්ත ගමන් අනිකුත් නීවරණ එනවා. මම මේක මේ මතුවෙන නීවරණ කොහොමද හදාරන්නේ? මේක මගේ කාරණා. මොකද මම ගිහි ගිය අතෑරපු කෙනෙක්. මම පංචකාමයෙන් අයින් වෙච්ච කෙනෙක් తాවකාලිකව. මට එන අභ්‍යාස පන්ති මේකයි කියලා යම් වෙලාවක මේ යෝගාවචරයට මේ සම්මා දිට්ඨිය පහළ වුණා නම් මේ නීවරණ කියලා කියන්නේ යකෙක් තමයි. හැබැයි මහා යකා නෙවෙයි. ඒ යකාගේ හේව නැල්ල මෙයත් එක්ක වැඩ කටයුතු කරන්න මම බය වෙලා බෑ. මම මේකට යුද ප්‍රකාශ කරන්න ඕනේ, අභියෝග කරන්න ඕනේ, බුදුරජාණන්සේ දෙන ආයුධ ටික ගන්න ඕනේ. සන්නාහය බැඳ ගන්න ඕනේ. බැඳගෙන මම මේකට යන්න ඕනේ. මොකද මේ කාම ගුණ වඩපු මට ක්ලේශ කාමයන් එක සටන් කිරීමේ උපක්‍රම මට පන්ති කාමර උගන්ලා නැහැ. මට අම්මලා තාත්තලා උගන්වන්නෙත් නැහැ. මට මගේ ගුරුවරු උගන්වන්නෙත් නැහැ. ඒගොල්ලෝ උගන්වන්නේ වස්තුකාම වඩ නැහැටි. කාම ගුණ වඩ නැහැටි. ඒ නිසා මේ පාඩමට යන කෙනා දන්නේ නැත්නම් මේක බුද්ධෝත්පාද කාලයක් කිය. ඒක නා දන්නේ නැත්නම් මම මිනිස්සෙක් කියලා. ඒ මනුස්සයා දන්නේ නැත්නම් මම ගිකි අතාරපු මිනිස්සෙක් කියලා తాවකාලිකව හරි. එයා ලැත්තනම පරාදයි. කතා කරන දෙයක් නෑ. ඒ නිසා භාවනා ලෝකයේද ලැත්තනම පරාදයි. ඒ මොකද මේ නීවරණ කෙරේ සම්මාදිට්ඨියක් නෑ. නීවරණ කෙනේ බැලිය යුතු ආකාරය දන්නේ නෑ. නීවරණ දකින්නකොටම වෙවුලන්න ගන්න. ඉතින් ඒ නිසා යෝගාවචරයට මේ නීවරණ පොදී වශයෙන් පෙන්වන මේ නීවරණ එක එකක් වෙන්කෙන් වශයෙන් දැකීමට අවශ්‍ය කරන මේ පෞරුෂත්වය ඒක දැකීමට අවශ්‍ය කරන සම්මා දිට්ඨිය ඒට අවශ්‍ය කරන සම්මා සංකප්පය ආගම විසින් කාබාසිනිය කරලා තියෙනවා කියලා මම ප්‍රකාශ කරනවා. ආගමෙන් තමයි මේක වණ කරලා තියෙන්නේ. නීවරණ දකින්න එකත් හොඳ නෑ, කතා කරන එකත් හොඳ නෑ. ඒක කක්කා, ඒක අත ගන්න එපා. ඒක දුරුවන් කරන්න බලපන් කිව්වාම නීවරණ නිකන් ඔලොප් ඔලොප් ඔලොප් ගාලා hina වෙන්න පටන් ගන්නවා. මේ යමනියොත් එක්ක ඉතින් ෆයිට් එකක් දෙන්න දෙයක් නෑ නේ. මුන් එනකොටම පරාදයි. කවුද නීවරණ හදාරලා නීවරණ රොට් සටනක් කරන්න දෙන්නේ? ඒ නිසා නීවරණ කියලා කියන්නේ නොහැදෑරිය යුතු එහෙම නැත්නම් දුරින්ම දුරුවන් කළ යුතු කාරණාවක් කියලා කියපු ගමන් අපි සක්න දෙන්නත් ඉස්සලා පරාදයි. ඒක නිසා නීවරණ වල පොදු ලක්ෂණ දැනගන්න ඕනේ. දැනගෙන ඉවරලා එක එක නීවරණයක පෞද්ගලික ලක්ෂණ දැනගන්න ඕනේ. ඒක හරියට අපි යුද්ධයක් කරනකොට සතුරු පක්ෂයේ ඔත්තු බැලීමක් අනිවාර්යම කරන්න ඕනේ. ඒගොල්ලන් කොච්චර ආහාර කොච්චර ජලයේ තියනවද කොච්චර ආයුධ තියනවද? බලසේනාව කොච්චර ඉන්නවද? කොච්චර බලකොට ශක්තිමත්ද කියලා මේ ඍජු සටනක් දෙන අතර ඔත්තු බැලීමක් කරන්න. අපිට ඔත්තු බැලීමක් කරන්න බෑ. අපි ඒගොල්ල බලවත් මම පරාජිතයි. එනතම මට මේ සටනක් දෙන්න බෑ කියන පරාජිත හැඟීමෙ හිටියොත් අපි කවදාකවත් සටන් උපක්‍රම ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ නිසා සරුවචන් වහන්සේ මේක ඒ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් Taman වශයෙන් උත්සාහ කරලා ආර්ය පරිශන කරලා ඒ දැනට අසාධ්‍ය වෙ ඉන්න පෘථග්ජනෙයින්ද කියලා දෙනවා මේ කාම ගුණ නැද වස්තුකාම එතන මේ පරි විතිකම කෙලස් කියන එක අහලා දැනගන්න මේව කරන මිනිස්සයයි තිරිසනයි අතර වෙනසක් නැහැ. කාම වස්තු වඩන වස්තු කාම දියුණු කරන කාම ගුණ වඩන ඒ වගේම වීතිකම කෙලස් ආවට ගියාට කරන එකයි manussකමේ කිසි වෙනසක් නැහැ. ඒ දෙකම මේ ආධ්‍යාත්මික පැත්තේ සමානයි. ඒක නිසා මේක නොදන්න කෙනාට මේක භාවිසාර සටනක් නේ. සර්වඥ ඉස්ලාම සුතමේ වශයෙන් කියනවා. අස්තුකාම කාම ගුණේ පරිවිරිකම කෙලෙස් දුරුවන් කරන්න වෙනවා ශිෂ්ටාචාර වෙන්න නම්. දුරුවන් කරන්න වෙනවා ආධ්‍යාත්මික වෙන්න නම්. දුරුවන් කරන්න වෙනවා ආගමික වෙන්න නම්. හැබැයි මේක කවදාකවත් සමස්තයක් වශයෙන් සමූහයක් වශයෙන් සංගමයක් වශයෙන් කරන්න බෑ. උඹට ඕනේ නම් කරතයි. මේ තමයි බුදුහාමසගේ ගැන්වීම ක්‍රමය. කිසිම කෙනෙකුට කිසිම කෙනෙක් බලපෑම් කරන්න බෑ මේ වස්තුකාම හොඳ නෑ ක්ලේශ කාම ගුණ හොඳ නෑ වීචිකමකේ සොඳන නැත කරපන් කියලා එහෙම කාටවත් තාටපත් කරන්න පුළුවන් ශක්තියක් මේ මානවයාගේ මානව ධර්ම තුල නැහැ. ඒක සරුවචනසේ ගරු කරලා. නමුත් මනුස්සයර තියෙන අනුකම්පාව නිසා කියනවා මේ කාම ගුණයන් පස්සේ යන ගමන් වස්තුකාමේ ඉන්න ගමන් වීචිකම කෙලස් කරන ගමන් උඹ අසිස්තයි. උඹ තිරිසක්. ඒ නිසා අපට ඕනි නම් මේ ලැබිච්ච මනුස්සාත්ම භාවයේ මනුස්සකරනද ඔක්කොමලා ඕක කරනකම් ඉන්නත් එපා. උඹට අවිලා ඩොක් එකකින් ඇල්ලා කෙවිත් එකකින් ගහලා කරපන් යකෝ කියනකන් ඉඳත් එපා. උඹට මේ උකුණගේ පස්සපැත්ත තරම්වත් ඊහමොල තියනවනම් තේරෙනවනම් කරුණාකරලා මේකට උත්සාහයක් ගනි. මොකටද? తాවකාලිකව හෝ ඉෂ්ඨිරව කාම ගුණයන්ගෙන් වෙන්වයක්. වස්තු කාමෙන් වෙන්වයක්. පීතික්‍රම කෙලෙස් වලින් වෙන්වයක්. ඉතින් මේ බුදුහාමුදුරුවෝ මේ රහසෙන් කියපු වචනේ තාම අවුරුදු 2600ක් ලෝකේ පැවතීම ලෝක පද්ධතියේ ආශ්චර්ය ධර්මයක්. මොකද මුළු ලෝකෙම මේක අනිත් පැත්ත කරන්නේ. මුළු ලෝකෙම කාමවස්තු ගුණ වඩනවා. වස්තු කාමත් වඩනවා. කාම ගුණත් වඩනවා. සතුන් මැරීම ස්පෝර්ට් එකක් කරගෙන තියෙනවා. හන්ටිං කියලා වැඩි සත්තු ප්‍රමාණයක් මරන්න පුළුවන් නම් අද ලෝකෙ දෙන විශාලම වියදම් දරන විනෝදාංශයක් තමයි මාළු අල්ලනවා පයින් පිම්මට වෙදි කියනවා. එහෙම නැත්නම් යුද්ධ කරනවා. ඒක හොරකම් කරනවා කියන එක අද හැම රාජ්‍ය නායකයෙක්ගේම දවල්ට කනවා රැට කනවා වගේ. අද අද මේ අපි මේ ලංකාවේ තියෙන හොරකම් දකිනකොට අපි පුදුම වෙනවා. මේ ගාන ගැහිලි. නැත්නම් ඒ වගේ දස දහස් ගුණයක් ওই දිනු රටවල් වල ගහන ඒකට වෙන නම් දාලා තියෙනවා. ඒව මේ හොරකම් කියලා නෙමෙයි දාලා තියෙන්නේ. ඒව අනිවාර්යයෙන්ම රාජ්‍ය තන්ත්‍රය පවත්වන්න අවශ්‍ය දෙයක්. මේ අපි තමයි මේවට මේ වැරදි නමක් දාගෙන තියෙන්නේ මේ හොරකම කියලා. ඒ රංගකත නාට්‍යයේ කියනවා මේ ඒ ඒ මිනිසයා කිරි විකුණලා ජීවත් වෙන්නේ. ඉතින් මිනිසයා ළඟට යනකොට එතන මේ වීදියේ ඉන්න මුරකාල්කාවෙක් කියන උතරින් යහට යන්න දෙන්න බෑ. මේක මාලිගාවට යන පාර. ඊසස කියන මොකා වුණත් මයි අයියා මට මේ කිරි ටික විකුණගෙන ජීවත් වෙන්න මට මිනිස්සේ ගන්න තැනකට යන්න දීපන් කියන. කියනවා මට ගහනක් දුන්නොත් දෙන්නම් කියන. ඊට පස්සේ උඹ අල්ලස දෙILLන්නේ කියලා. නංගි මේ ඕකට වෙන නමක් දාපන්. අල්ලස කියන්න එපා තීරණ ගාන දීපන්. උඹ අල්ලස කියන වචන පාවිච්චි කරන්න බෑ මම යන්න දෙන්න. ඒ නම කියන්න එපා. එච්චරයි මොරකාරයා ගෙලින්ම කියනවා. උකට අල්ලස කියන්න එපා. වෙන නමක් දීලා චොක්ලට් කියපන්. ඒකට අයිස්ක්‍රීම් කියපුවා මට කීයක් හරි දීපන්. ඒ ඔය නම වෙනස් කිරීම විතරයි වෙන රටවල දෙන්නේ. හොරකම කියන එක අද එක මිනිස්සෙක් කියන ඉන්දියාවේ ඉන්න කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්නකොට ලාභ බඩුවට අපි රණ්ඩු කරනවා නම් ඒකත් හොරකමක් කියනවා. අපි දෙනවට වැඩිය ලාභ නිසානේ අපි ඒක ගන්න. ඒකත් හොරකම තමයි. ඉන්සා හොරකම මේ ඉල්ලුම සැපීම රටේ මේ පාරිභෝගික සමාජයක ඒක නිකන් දවල්ට කනවා රැට කනවා වගේ. රාජ්‍ය නායකයෝ නම් ඒක පීනනවා. ඊට පස්සේ කාම මිත්‍යාචාරය කීයක් කරලා තියෙනවද කියන එක ප්‍රශ්න තියෙනවා. 100ක්ද 200ක්ද කියලා ඉලක්කම් ගණන් කරන එක තමයි ඒ තරම්ම අද පාවිච්චි කරලා බොරුව කියලා මිහිස් වචන පරිසවචනේ තොලේ කටේ ගෑවෙන්නේ. බිව්වේ නැත්තම් සමාජශීලී නැහැ. ඇමරිකාව වගේ රටක එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාව වගේ රටක දහ මේ එංගලන්තය වගේ රටක අවුරුදු 18 පැන්නට පස්සේ පිරිමි ළමයෙකුට බොණ්ඩ බොණ්ඩ දෙපයි කියලා බන්නේ ඉපා. බැන්නොත් දෙමාපියන්ගේ වැරදි. කෙල්ලෙකුට අවුරුදු 13 පැන්නට පස්සේ පාටියන්න දුන්නේ නැත්තම් ඒ කෙල්ලට පුළුවන් දෙමාපියන් විරුද්ධ නඩු දාන්න. එයාට දෙන්න ඕනේ. ඒක ප්‍රශ්න නැහැ. ඒක යාගේ අයිතිවාසිකම. උත් නැත්තම් මේ අරක්කු විකින්නේ නැහැ නේ. ඒ රටවල කොල්ලෝ අරක්කු බොන්නේ නැහැ. කිතාරිය බොන්නේ කෙල්ලෝ විතරයි. මොනවත් නැහැ ඊට පස්සේ ආය බය ලැජ්ජාවක්ද මොකුත් නැහැ අන්තිමට මේ රෑ 10ට විතර වෙනවම අර අපේ නගර සභාවල බල්ලෝ අල්ලන වෑන් වගේ ගිහිල්ලා බීලා වැටලා ඉන්න මිනිස්සු තොග පිටේ එකතු කරගෙන ඇවිල්ලා ගෙදෙට්ට ඇවිල්ලා අම්මට දාතර කෝල්ලයක් දෙනවා මෙච්චර මේ දරුවා ඉන්නවා දැන් නම් සී ඇවිල්ලා මෙච්චර ගාණක් දීලා තමයි ගෙනියන්නේ කියලා කිසිම නෑ මේ රෑ 10න් පස්සේ යනකොට මොනම දෙයක්වත් නෑ මේ බීමත්කම නිසා ඉතින් ඒව තමයි අපි ඔය දිනු රටවල් කියලා අපේ දරුවෝ පිටක් කරන තැන. ඒවර තමයි අපි බොහොම ආසාවෙන් ඉදම් බෝතල් වේදම් කරලා දරුවෝ පිටට ඇරලා මේ උගන්වන්නේ මේ නීවරණ පහ නීවරණ පහ නෙවෙයි ඊට වැඩිය මේ වීතික්‍රම කෙලස් ටික උන්ට සාක්කුවට දාලා දෙන්න. ඉතින් එහෙව් ලෝකයක බුදු කෙනෙක් කිව්වට පස්සේ මෙන්න මේක తాවකාලික හෝ ස්ථිර පොඩ මේක අතහැරපන්. පොදුවේ කියන්නේවා මම ඔබට හොරේ කනට කරලා කියන්නම් ඉවත් කිරුවේ නැත්නම් ශිෂ්ටකමක් සදාචාරයක් ආධ්‍යාත්මයක් ආගමක් නැහැ කියලා බුදුරජාණන්සේ මේක දෙන්නේ එනත මේ කාම ගුණයෙන් නැත්නම් වස්තුකාමයෙන් අපිව අයින්කරනද එහෙම නැත්නම් මේ පීතිකම කෙලෙස් වලින් අපිට අයින් කරන්න කියන්නේ ඒක අයින් කරන්න ගිය මනුස්සයාට ඊට වැඩිය අභියෝගයක් නොසිතූ අභියෝගයක් එන බව නොදැන නෙවි. සර්වඥාන්සේ දන්නවා පැහැදිලිව මෙහා මේකට ගියාට ඔය කියන සිත් සාන්තිය අපි කියන චිත්ත භාවනාව අධිචිත්ත භාවනා කරන්න බෑ. අර කාම වස්තුන්ගේ කාම සංඥාව එහෙම නැත්නම් ක්ලේශ කාම මෙහා පෙළන. විතිකම කෙලෙස් නැතුණාට පරිඋත් ทาน කෙලෙස් වලින් පෙළෙනවා. පුත්‍රජානනාජිකේ තියෙන ශ්‍රේෂ්ඨම ඉගැන්වීම තමයි කාමයේ අතහැරපු එහෙම නැත්නම් වස්තු කාමයේ අතහැරපු එහෙම නැත්නම් පරිවිතිකම කෙලෙස් අතහැරපු කෙනාට මේ බලාපොරොත්තු වෙන්න කියනවා හිත කාම සංඥාංගේ වැහෙනවා අස්තු කාමයෙන් වැහෙනවා පරිඋත්තාන කෙලෙස් වලින් වැහෙනවා ඒ වෙලාවට එකම සරණයි තියෙන රූපයක් සමාදන් වෙන්න කියන රූපාරම්මණයක් අල්ලන්නේ කියලා කියනවා එහෙම නැත්නම් කායानुපස්සනාව කරන්න කියනවා එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම මේ හිත මේ පැවිදි වෙච්ච හිත ගිහිගේ අතරපු හිත අනිවාර්යයෙන්ම මේ නීවරණ පහෙන් යටපත් වෙනවා. ඒ නිසා සර්වචනාංශයේ සඳහන් කරලා තියෙනවා කාමය අයින් කෙරුවට පස්සේ එන කාම සංඥාව දුරවංකරනද රූපාරම්මණයකට හිත දාන්න ඕනේ. මේක බරපතල කමටහනක් මේ. එහෙම නැත්නම් කායානුපස්සනාවට හිත දාන්න ඕනේ. ඉතින් මේක සර්වචනාංශයේ බොහෝ කාලයක් පරිවේෂණ කරලා කරලා තමයි මේ කතාව කියන්නේ. එහෙම නැත්නම් ඒ කියන්නේ ගීගේ අතල්ලා Taman ළඟට ආපු මේ දුවදරුවන්ට එකෙන් ගැලවුම් මාර්ගයක් නැත්නම් බුදුරජාණන් වහන්සේට කියන්න බෑනේ මේ අමාරු වටණ්ඩ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ඔබ කාමයේ අතහැරපන්. වස්තු කාමයේ අතහැරපන්, කාම සංඥා, කාම ගුණ අතහැරපන්, පරිවෘත් වීතිකම කෙලෙස අතහැරලා වෙන මයි පැත්තට වරෙන් ආපු ගමන් ඔබ අලුතෙන් වනමුකේ පාදපු තුවාලයක් වගේ වෙනවා. හිත විශාල වශයෙන් ඔද්දල් වෙනවා. ඒ ඔද්දල් වෙනකොට ඒකට පිළියම තමයි රූපාරම්මණය. රූප කර්මස්ථානයි. එහෙම නැත්නම් කායानुපස්සනාව. ඉතින් පැවිදි වෙච්ච කී දෙනෙක් භාවනාවට හිත දානවා. ගෝදෙනට හරි ආසාවක් තියෙනවා පැවිදි වෙන්න. ඒගොල්ලෝ මේ කාමයේ අතාරින්න තමයි පැවිදි වෙන්නේ ඒක ලොකු ලොකු කැපකිරීමක්. නමුත් ඊට පස්සේ ඒ ඇති වෙන ඔද්දලේ තුවාලේ එතන මේ කාම සංඥා එහෙම නැත්නම් මේ කියන ක්ලේශ කාම එතන මේ නීවරණයන් යටපත් කරන්න රූපාරම්මණයක් සමාදන් උනේ නැත්නම් ඒ පැවිදි ජීවිතය ගැන පොඩ්ඩක් හිතන්න. ඒ ඒ කියන අබිනිෂ්ක්‍මණය ගැන හිතනද මචං පුදුම දෙලොක් අතර හිර පැවිදි වෙලා ඒ දෙවෙනියට එන මේ හේවණල්ලත් එක්ක රණ්ඩු කරන්න සන්නද්ධ වුණේ නැත්නම් පුදුම හිරවිල්ලක් හිර වෙනවා. ඒ කෙරේ ඒ පිරිසක් කෙරේ අනුකම්පා කරන්න පුත්‍ජජනෙකුට බෑ. තාමත් වීතික්‍රම කෙලෙසින් එකනට එයා ගැන අනුකම්පා කරන්න බෑ. ඒ කෙනාටත් බෑ එයා ගැන අනුකම්පා කරන්න. මේ මට්ටම දැනගෙන රූපාරම්මණික සරණ පතල යම් වෙලාවක රූපේක හිත පවත්වන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගත්ත කෙනෙකුට ඒ පැවිදි වුණාට තාම රූපාරම්මණයක් ගත්තේ නැති භාවනාවක් ගත්තේ නැති කායනුපසනාවක් ගත්තේ නැති කෙනාට අනුකම්පා කරන්න පුළුවන් දර්ශනයක් එනවා. ඒක ඉතින් අපි කියනවා කරුණාව කියලා සාසනීය කියලා. ඉතින් ඒක නිසා අපි මේ අපි දැන් ඉන්නේ ඔක්කොමලා తాවකාලිකව ස්ථිරව ජීවිතය අතර උපිරිසක් නේ. අද මේ වෙනකොට අපි වැඩි හරියක් ස්ථිරව පැවිදි වෙච්ච ඇත්තෝ. හරි ආඩම්බරයක් ඒක. නමුත් මේ ඇත්තන්න යම් වෙලාවක රූපාරම්මණයක සරණ නැත්නම් රූප කර්මස්ථානයේ බුදුපත් උනේ නැත්නම් රූප කර්මත්තේ හිත හිතේ නැත්නම් ඒක මතක තියානින්න වැල් ගැඩවිල්ලේ කාන්තාරකේ ඊට ඇදලා දැම්මා වගේ. ආය හව් හරණක් නැහැ. හිත පුතුම පෙලිලක පෙරෙනවා. එතනම් වතුරේ ඉන්න මාළියෙක් ගොඩ දැම්මා වගේ. පුතුම ගැහිල්ලක් ගැහෙන්න පටන් අර ගන්නවා. මේ පැවිදි වුණාට මේ භාවනා මධ්‍යස්ථානට ආවට මේ කමට හඳුන්නට මේ සක්මන් මළු ජීුණාට මොනම විදියකින්වත් අරමුණකට හිත හිටින්නේ අරමුණ තිබුණා. හිතන්න භාවනා නොකරන පැවිදි ජීවිතයක් ගන්න. හිතන්න භාවනා නොකරන අබිනිෂ්ක්‍මණයක් ගැන ඒ කෙනාට මොන සරණක්ද මොන මොන පිහිටක්ද වෙන්නේ කියලා. ඉතින් අද ලංකාවේ තියෙන වතුබිම ගත්තොත් පැවිදි ජනතහණෙන් පැවිදි ගහණෙන් කොච්චර පොඩි දෙනයිද මේ විදිහට කල්පනා කරලා බලලා මගේ හිත කොහොම හරි අරමුණක් හොයාගන්න ඕන රූප කර්මස්ථානයේ කඳුල්ලා දෙන්න ඕන රූප කර්මස්ථානයේ හිත බඳින්න ඕනේ බැන්දොත් පමනක් රූපෙට හිත ගියොත් පමනක් කාම සංඥා දුරු කරන්න පුළුවන් ක්ලේශ කාම දුරු කරන්න පුළුවන් වීතික්‍රම කේස් පරිඋත්ථාන කෙලෙස් දුරු කරන්න පුළුවන් ඒක නිසා යම් චිත්තක්ෂණයක මේ කර්ම කාරණා හොඳට සාපේක්ෂව තේරුම් අරගෙන සාධාරණව තේරුම් අරගෙන తాවකාලිකව ඉස්සිරව ගිහින් ගිය කෙනා තමන් ගැන අනුකම්පාවෙන් මම මේ නිකන් තිබුණ තුවාල දැන් මුණත පාදලා දැන් ධන දැවිල්ලකට ඔද්දල් වෙච්ච තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම මේකට සාන්තිය පිණිස සරුවචනාංශයේ දීලා තියෙන මේ රූපයක් සරණ යනවා, රූපයක් කර්මස්ථානයක් ගන්නවා, කායනුපස්සනාවක් කරනවා කියන මේ කාරණාව තේරුම් ගන්න කොච්චර සුතමේ ඥානයක් අවශ්‍යද? කොච්චර චින්තාමේ ඥානයක් අවශ්‍යද? ඊට පස්සේ ඒක සාක්ෂාත් කරලා දැන් අපි ඒකනේ මේ වැඩමුළුවට ආපු වෙලාවෙ ඉඳලා විශේෂයෙන් කියනවා උත්සාහ කරන්නේ මේ වාඩි වුණාට පස්සේ Tamange හිත මේ නන්නත්තර කොට දාපු මාළුවෙක් වගේ නටන හිත කාන්තාරක ඊරදල් දාපු වැල් ගැඩවිල්ලෙක් වගේ දඟලන හිත කොයි වෙලාවකද කොච්චර අමාරුද මේ ආස්වාද ප්‍රසාර රූපේ ඉඳගෙන ඉන්න ඉරියව්ව කියන රූපයට පවත්තන සින අමාරුව. මොකද ඒ තරම්ම මේක කාම ගුණයන්ගෙන් අවශ්‍යපු හිතක් මේ. එහෙම නැත්නම් කාම ගුණේ වස්තුකාමයෙන් උල්ලුවන් තරම් සන්තරපණය කරපු හිතක්. මෙතන ඉන්න ඔක්කොමලා සමාජ මට්ටමින් මධ්‍යම පන්තික පහළ හෝ ඉහළ මට්ටමේ ඉන්නේ. ඒ කියන්නේ සාර්ථක චරිත. මේගොල්ලෝ ගාව සෑහෙන වස්තුකාම තිබිලා තියෙනවා. මේගොල්ලෝ ගාව සෑහෙන කාමගුණ තිබිලා තියෙනවා. මේ කණ්ඩ බැරි කමට ඉංගමනට ආපු ගමනක් නෙවෙයි. ඒ අතාරපු අතහැරිල්ලේ හේවණල්ල එක්කෙනෙකුටවත් පොඩි නෑ. ඒක බුදුහාමුදුරුවෝ දන්න නිසා බුදුජාන් වහන්සේ දෙන්නේ මොකද්ද? උදාසීන වූ රූපාකර්මණයකට හිත දානවා. මොකද කාමයේ කියලා කියන්නේ බොහොම ප්‍රියමනාප දෙයක්. ඒක දැන් අතහැරියා අදිෂ්ඨාන ශක්තිය. ප්‍රයත්නයේ ප්‍රයෝගේ. නෝ හිත නෑනේ. අපි කියනවා කය පැවිදි කරන්න පුළුවන් නම් හිත පැවිදි කරන්න බෑනේ. ඒ පරණ හිතමනේ. දැන් මම පැවිදි වෙලා 88 පැවිදුනේ. තාමත් හීනෙන් දකින්න කොට කල්සම කඳගත්තු කොල්ලෙක් මං. ඒක ඉඳපු ගමන් ඉස්කෝලේ දකිනවා උඩට ඇඳලා නැහැ. ආ දැන් අල්ලි කචල් දැන් ඉස්කෝලේ පටන් ගන්න හදනවා. දැන් අඳින්න දෙයක්වත් නැහැ. කලිසමක් විතරක් ඇදගෙන ඉන්නවා. ඉතින් තක්කු මුක්කේ ඇවදිලා බලනකොට තට්ටේ ගත ගන්න කියනවා දැන් නෑ උඹ දැන් පැවිද්දෙක් කියලා ඔන්න මතක් වෙනවා. නැත්තම් හීනෙන් තාම ගියා. සාක්කුවට දානකොට සල්ලි අහුවෙනවා. එතකොට විලිලැජ්ජාවක් වෙනවා. ඒකේ දැන් ඉතින් සිල්පදත් කැඩිලා. එතකොට මේ පැවිද්දෙක් තමයි හීනේ දකින්නේ. පැවිද්දෙන් පේන්නේ ගිහියෙක්. ඉතින් මේ දෙක මහ ලෝක දෙකක් නේ. ඉතින් මේ මට මේ බලන්න 88 ඉඳලා දැන් මේ 2016 වෙනකොට අවුරුදු 30කට කිට්ටුයි. තාම හිතේ තෑහෙන කොටසක් ඉන්නවා ගියා. ඉතින් අර පරණ ලේනේ පරණ මස්නේ පරණ සදාචාරනේ පරණ ශිෂ්ටාචාරනේ. ඒ නිසා කය පැවිදි කරාට හිත පැවිදි කරනවා කියන එක ඔය හිතන තරම් ලේසි නෑ. හැබැයි උත්සාහය පවා වටිනවා. මේ සඳහා සරුවචන් ආංශයේ තියෙන මූල ධර්මය මේ කාම සංඥාව දුරුවන් කරන්නේ ක්ලේශ කාම දුරුවන්කරනද නීවරණ දුරුවන්කරන තියෙන එකම උත්තරය බුදුහාමුදුර සඳහන් කරන්නේ රූපයක් සමාදන් වෑං. රූප කර්මස්ථානට හිත දාපං. එහි හිත තියෙන වෙලාවේ නීවරණ නැහැ. ඒකේ හිත පවතින චිත්තක්ෂණයේ ක්ලේශ කාම නැහැ. කාම සංඥා නැහැ. නීවරණ නැහැ. ඒක නිසා අපි දැන් සටනෙන් 130ක් දිනවයි කියලා හිතමු ගිහි ගියත හැරීම නැත්නම් తాවකාලිකව ප්‍රියංගේ මෙන්වීමේ ගන්න කියන වස්තු වෙන්වීමේ නමුත් ඊට පස්සේ කබලේ ලිබට්නේ වැටෙන්නේ මේ කාම සංඥා වද දෙනවනේ අපට ක්ලේශ කාම වද දෙනවනේ අපට නීවරණ වද දෙනවනේ අපට දැන් තමයි අපි මේ සටන ක්‍රියාත්මක කරන්නේ ඒ සටනේ ක්‍රියාත්මක කරන වෙලාවේ දවස පුරාම තියෙන ලම්තා කියලා කෝටි ගාණක් චිත්තක්ෂණවල අපි හිතුවත් එක චිත්තක්ෂණයක මේ කියපු දේ අහලා දැනගෙන හොඳට හොඳට සූදානම් වෙලා ගිලා මගේ හිත දැන් කයේ හිටියා කියලා. කායනුපස්සනාය රූපේ හිත හිතපු වෙලාවක් හිතන්න. ඒක චිත්තක්ෂණයක් මං ගන්න මේ කාටත් මේක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ චිත්තක්ෂණයේ Tamanට සැක හැරලා දැනගන්න පුළුවන් ශ්‍රද්ධාවෙන්. ඒකෙන් Taman රකින්න සීලයට පාංගු වෙලා. එතෙන් තමගේ සතිය වඩන සතිය සාර්ථක වෙයි මහරා මේ චිත්තක්ෂණේ නීවරණ එකක්වත් නැහැ. මේ චිත්තක්ෂණේ මගේ හිතේ කාම සංඥා නැහැ. මේ චිත්තක්ෂණේ මගේ හිතේ ක්ලේශ කාම නැහැ. ඒ නිසා මේ බුදුහාමුදුර අපිට දීලා තියෙන මේ ප්‍රයත්නය මතු ආත්මක නිවන් දකලා බුදුන් දක නිවන් දකින්න නෙමෙයි මේ ආත්මෙදීම මේ පරිඋත්තාන කෙලස් කියන මේ පහතබ්බ ධර්ම සියල්ලම එක චිත්තක්ෂණයක මට සතියේ ආනුභාවයෙන් තමයි භාවනාවේ ආනුභාවයෙන් මට කරන්න පුළුවන් කියලා තේරුම් ගත්ත මිනිස්සයාට මොන්න තරම් ඉස්පාසුවක් සාන්තියක් අත්ත කුසලයක් අත්ත සිද්ධියක් සිද්ධ වෙනවද කියලා එකම භවනා කරන කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ බුදුහාමුදුරන් විතර තේරෙන්නේ නැහැ බුදුහාමුදුරන් ඒක කල්ලාතෝම දානවා ඒ කිසිම කෙනෙක් මේ වර්තමාන මොහොතේ කයට හිතාවයි කියලා ඉතින් මොකද්ද ඉතින් ඔක ඇති වැඩේ. ඉතින් මොකද්ද පේන්නේ නැහැ රැස් වී දෙන්නෙත් නැහැ තාම. දිබ්බ චක්කු පහල වෙලත් නැහැ තාම. දිබ්බ සෝත පහල වෙලත් නැහැ තාම. ධ්‍යාන පහල වෙලත් නැහැ තාම. මාර්ග බලත් නැහැ. අයියෝ. කයට නම් හිත ගන්න පුළුවන්. ඒකට නොසලකන නොසලකිල්ලට මං කියනවා අශ්‍රද්ධාව තමන්ගේ මේ වර්තමාන මොහොතේ හිත පැවැත්වීමෙන් ඒ දුරු කරන ක්ලේශ කාමයන් ගැන දන්නේ නැති නිසා කාම සංඥාවන් ගැන නොදන්න නිසා ඒ එක ගලෙන් නීවරණ පහම වල්ලක තියෙන අඹගිරි පහම එක ගලෙන් කඩලා දැම්මා වගේ කඩන්න පුළුවන් බව දන්නවනම් අපි කොච්චරක් උනන්දු වෙයිද මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියලා දැනගන්න එකට සතිය පවත්තන්න. ඒක ඒ බුරුම ස්වාමීන් වහන්සේ මතක් කරලා කියනවා අපි සංසාරේ පුරාවට රැස් කරගෙන ආපු මෝහ පටල මේ වැරද්දෙම යෙදිලා, කාමෙම යෙදිලා කරගෙන ආපු මෝහපටල එක සති චිත්තක්ෂණයේ 100%ක්ම කැපෙනවා. ඒ නිසා මේ සතිය ඉතාමත්ම බලවත් යකදාවක්. ඒක ඉච්චරම ශක්තිමත් අනිත් එකක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. ඒක කරලා බලන්න පුළුවන්. පච්චත්තම වේදිතබ්බු විඤ්ඤෝහි. උත්සාහ කරලා බලන්න පුළුවන් සියල්ල තෑරලා ඔය කොච්චර නීවරණාවක් කොච්චර ක්ලේශකාමාවක් කොච්චර කාමසඤ්ඤාවක් මම එක චිත්තක්ෂණයක මුළු හදින්ම ඉන්න වර්තමාන මොහොතේ ඉන්න බව මම දන්නවා. ඒ වෙලාවේදී මම අදාහ ගන්නවා මම ළඟ දැන් ඒ චිත්තක්ෂණේ නීවරණ ධර්ම නැහැ කියලා දන්නවනම් ඒ සති චිත්තක්ෂණයක තියෙන මේ ශක්තිය මේක මේ චිත්ත භාවනා ශක්තියක් මේ ශක්තියේ අපට සාප වෙලා තියෙන මේක අපි සමාදම් වෙන්නේ නැති නිසා අපි හිතනවා ඒක චිත්තක්ෂණය ලියන්න පුළුවන් තමයි ඒක ඇති වැඩක් නෑ මොකද ඊගාව චිත්තක්ෂණේ කාම සංඥා හිතට එනවා ඊගාව චිත්තක්ෂණේ ක්ලේශ කාම හිතට එනවා ඊගාව චිත්තක්ෂණේ නීවරණ ධර්ම එනවයි කියලා අර සමාදම් වෙන්න පුළුවන් නීවරණ නැති චිත්තක්ෂණේ නෙවෙයි අපි සමාදම් වෙන්නේ ඊට පස්සේ එන නීවරණ සහිත චිත්තක්ෂණේ උද්ද පැනලා සමාදම් වෙනවා ඊට පස්සේ එන කාම සංඥාවල් උද්ද පැනලා සමාදම් වෙනවා ඊට පස්සේ එන ක්ලේශකම උඩපැනලා සමාදන් වෙනවා බලන්නකො කොච්චර භාවනා කරත් තාම හිතවිලි එනවනේ කොච්චර භාවනා කරත් තාම සද්ද එනවනේ කොච්චර භාවනා කරත් තාම වේදන එනවා කියලා ඒ සෑම දෙයක්ම අපි බොහෝම අගෙන් සමාදන් වෙනවා. නමුත් මේ බුදුහාමුදුරු කියපු මේ රහස තේරුම් අරගෙන බොහෝම ගෞරවයෙන් එහෙම නැත්නම් බොහෝම ධර්ම ගෞරවයෙන් යුතු අනේ මෙච්චර කෙලස් තියෙන මට එක චිත්තක්ෂණයක ඉඳගෙන ඉන්න ඉරියව දැක් ගන්න හම්බුණා. ඒ චිත්තක්ෂණේ මට කිසිම නීවරණ නැති නිසා මගේ හිත ප්‍රමෝදයටපත් වුණා. මගේ හිත ප්‍රීතියටපත් වුණා. මගේ හිත සති සම්පජඤ්ඤයට ආවා. ඒ චිත්තක්ෂණේ හිත තැම්පත් වෙනවා කියලා. මුචනාච වචන පෙලාක් දෙනවා. එක චිත්තක්ෂණයකෝ සතිය පිහිටියානම් ඒ කෙනා ධර්මේ නොදන්න කෙනා සතිය නොපිහිටපු චිත්තක්ෂණ ගැන කතන්දර ගෙතුවට පිහිටපු සතිය චිත්තක්ෂණේ වගයක් ආඩම්බරයක් සමාදන් වීමක් සම්පත්‍තිකර තත්ත්වයක් දාන්නේ. ඒ සම්පත්‍තිකර తত্ত্বය පාමොජ්ජං පීති පස්සුක සති සම්පජඤ්ඤ පස්සද්දි සුඛ කියන නම් වැලෙන්න දෙනවා. මේ එකක්වත් ඒ භාවනා කරන කෙනාට ඒ චිත්තක්ෂණයේ හිත තිබුණාට වර්තමානයේක වැටහෙන්නේ නැති ගතිය උත්සාහ වැටෙන්නේ ඇත්තේ ඇයි කියලා කියන්න මහසීසයඩෝ පොඩි ප්‍රයත්නයක් කරන් තියෙනවා. ඒ මහසීසයඩෝ ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ මිනිස්යා ඇත්තටම ගිහිගේ අතහැරපු කෙනෙකුත් තමයි. කාම සංඥා ගැනත් දාන්නවා. කක්ලේශ කාම ගැනත් දාන්නවා. නීවරණ ගැනත් දාන්නවා. අරමුණකුත් ඇරන් තියෙනවා. අරමුණෙත් හිත පිහිටනවා. මෙතන අරමුණ කියන්නේ රූප අරමුණ ඉඳගෙන ඉන්න ඉරියව්ව කියලා ගනිමු. ආනපාන ගත්තත් කමන්නේ. නමුත් ඒ චිත්තක්ෂණයේ හිත නිර්මල වෙනවා අපි කියනවනේ සත්‍ය පිහිටපු චිත්තක්ෂණය නිර්මල වෙනවා. නමුත් නිර්මල චිත්තක්ෂණයට මම නිර්මලයි කියලා දැනගැනීමේ ඥාණය පහළ වෙන්නේ නැහැ කියලා මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේ මේක ටිකක් අභිධර්මයට බරයි. නැත්නම් අටුවාවට බරයි. යම් චිත්තක්ෂණයක හිත නිර්මල නම් ඒ චිත්තක්ෂණයට මම නිර්මලයි කියලා තේරුම් ගන්න බෑ කියලා කියනවා. ඒක බුද්ධඝෝසාචන් වහන්සේ කියනවා මේ ඇඟිල්ල කෙලවරට ඇඟිල්ල කෙලවර අල්ලන්න බෑ කියලා. ඇඟිලි පිටරේට ඇඟිලි පිටරේ අහුවෙන්නේ අල්ලන්න වෙන ඇඟිලි පිටරයක් ඕන. ඒ වගේම ඇහැට ලෝකෙම දකින්න පුළුවන් වුණාට ඇහැට ඇහැ පේන්නේ නැහැ. කවදාකවත් බලන්න බෑ. අපි ඇහැ ගැන දන්නේ පිළිමිබුවක් කරා. කවදා ඇහැට මුළු ලෝකෙම පිරට හැපෙන්නේ. මේ වගේ චිත්තක්ෂණයක ඊට පැහැදිලි වුණා නම්, නිර්මල වුණා නම්, නික්ලේශී වුණා නම්, ക്ഷേමයටපත් වුණා නම්, ඒ චිත්තක්ෂණයේ මම නික්ලේශී බව, මම නිර්මල බව, නැත්නම් මේ චිත්තක්ෂණ නිර්මල බව අවබෝධ කරගන්න බැරි හුරස්පරස්සක් මේ සංසාරේ තියෙනවා. ඒතකොට දැන් මේකට මොකද උත්තරේ? දැන් මේ මේ කෙනා අවබෝධ කරු නැත්නම් වැඩක් නැහැ නේ. මෙයා ඒක අගය කරන්නේ නැහැ නේ. මේ සඳහා තියෙන උත්තරේ තමයි එක දිගට චිත්තක්ෂණ හතරක් තිබ්බොත් එහාට ඒක වැටෙන්න පටන් ගන්නවා කියලා මහසිසාඩු කියන කුශාග්‍ර බුද්ධිමත් උපරිම සුතමේ ඥාණය ඇති ඒකටම සැදී පැහැදී කටයුතු කරන කෙනාට චිත්තක්ෂණ හතරක් එක දිගට නික්ලේශියුම තිබුණොත් තමට නික්කමට දැනෙන්න පටන් ගන්නවා මේ චිත්තක්ෂණ හතර වෙනස් කියලා. ඒක මහසිසාඩු ස්වාමින් වහන්සේගේ පොතෙන් ඔබට ආදම්බිකමක් වශයෙන් කිව්වොත් භවංග උපච්ඡේද භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරා වජන වොත්තපන කියන චිත්තක්ෂණ හතර ගියාට පස්සේ තමයි මේ හිත ස්ථාපිත කරන්නේ මගේ හිත දැන් තියෙන්නේ නික්ලේශී තැනක් කියලා. ඒ නිසා එක චිත්තක්ෂණයට හිත ගැනීම විශාල විප්ලවයක්. මේ මානවයාගේ මේ භාවනා කරන මනුස්සයාගේ මුළු ජීවිතේ විශාල විප්ලවයක්. නමුත් එයාට සමාදම් වෙන්න බෑ. එයා ඒක බුද්ධි විඳින්නේ නැහැ. ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. උරගා බලන්න බෑ. ඒ නිසා ඒකෙන් දැනගන්න පුළුවන් යාට මට පින නම් තියෙනවා. චිත්තක්ෂණයට යන්න පුළුවන්. මට ඒක දැනෙන්නේ නැහැ. මට ඒක ඇඟෙන්නේ නැහැ. මට ඒක ඔප්පු කරලා පෙන්වන්න බෑ. මට ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. උරගාලා බලන්න බෑ. ඒ මිනිස්සේ අසරණයි. මේ භාවනා යෝගාචර අසන. එයාට මූල ධර්මයෙන් උදව් කරනවා. උඩ පුළුවන් නම් මේ ගත්ත චිත්තක්ෂණය වීදියක් වෙන්න අරින්න එක දිගට සීරුවට යන්න අරින්න එතකොට යාට තේරෙන පටන් අර ගන්නවා මේ අරමුණේම ඉඳගෙන ඉන්න අරමුණේම චිත්තක්ෂණ තුන හතරක් එක දිගට ගියා එහෙනම් ආනාපානෙම චිත්තක්ෂණ තුන හතරක් ගියා ප්‍රශ්න වෙලා තියෙන්නේ චිත්තක්ෂණය කියන්නේ මොකක්ද කියලා කියන්න බෑ අසුරු තැනක් වගේ එකක් කියලා. ඒතරේ පුංචි දෙයක්. ඉතින් ඒ නිසා මේ අනු අනුපස්සනාව කියන එක කරපු දෙයම නැවත නැවත කරනකොට ඒ චිත්තක්ෂණයේ රස, ඒ චිත්තක්ෂණයේ කෘත්‍යය, ඒ චිත්තක්ෂණයේ සම්පත්‍තිකර භාවය ඒ යෝගාවචරයට තේරෙන්නත් විශාල සුතමේ ඥානයක් ඕන. විශාල චින්තාමේ ඥානයක් ඕන. ඒ නිසා කිසිම කෙනෙක් උපදිනකොට ඒ සුතමේ ඥානය අත උපදින්නේ නැහැ. කිසිම කෙනෙක් උපදිනකොට මේ චින්තාමය ඥානෙ පහළ වෙන්නේ නැහැ. පහළ වුණත් ඒක ඒ වෙලාවේදීම ප්‍රත්‍යක්ෂණය කරන්න ශක්තිය නැහැ. ඔය ශක්තිමත් වෙනවා සාරිපුත් මහ ස්වාමීන් වහන්සේ වගේ කෙනෙකුට. මොග්ගලණ මහ ස්වාමීන් වහන්සේ වෙන කෝලිත උපතිසලාට කියනකොටම "යේ ධම්ම හේතුප්පබව තේ සං හේතුන් තථාගතෝ ආහ" කියනකොටම සෝවන් වෙනවා. මොකද යාට එන්නකොටම දන්නවා මේ චිත්තක්ෂණේ කොහ කෙලෙස් නැත්තට ගිය ගමන් දහසක් නයින් තේරුම් ගන්න පුළුවන් මහා පාරමිතා ශක්තිය තියෙනවා. අපිට නම් ලක්ෂයක් වාර කිව්වත් තාම නිදි. භාවනාත් කරනවා. භාවනාත් කරනවා. මොකද හිත වැරදුනා, හිත පිට ගියා, දත් දැවුනා, වේදනාව වුණා. ඉතින් කන පින්දන් තෝදනා පත්‍ර පිටින් කතා කරනවා. මොකද එකම චිත්තක්ෂණයක්වත් අර තමන්ම ඇති කරගත්ත දේ සමාදම් වෙන්න දන්නේ මේකට චෝදනා කරන්නේ බුදුහාමුදුරෝ අපි මේක ඉස්සල්ලා මේ චේතෝකීල සූත්‍රය තමයි ගත්තේ භාවනා වැඩමුළුවට ඒකත් මේ දසුත්තර සූත්‍රයේ තියෙනවා මජ්ක්‍ධිම නිකායේ තියෙනවා කියලා තියෙනවා බුදුන් ගැන විශ්වාස නැහැ අපිට ධර්මයේ ගැන අපිට විශ්වාස නැහැ සංඝයා ගැන විශ්වාස නැහැ තමන්ගේම අත්දැකීම විශ්වාස නැහැ අපි මහා ලොකු සද්ධාන්තයෝ තමයි විත්ති ගණන් වල ලොකු ලොකු අකුරු වලින් පොල් ගෙඩි අකුරෙන් ගහදී ආක පූජා කරා මේක පූජා කරා අම්මට පින් සිද්ධ වෙන්න පිණිස තාත්තා පින් සිද්ධ වෙන්න කියලා බිත්ති කැත ගානක් බර ගානක් කැත කරලා ඇති මහා ලොකු සද්දාවක් තියෙනවා හැබැයි මේ තමන් භාවනා කළ තමන්ගේ හිත චිත්තක්ෂණයක් නික්ලිෂී වෙනකොට ඒක බුදුන් කිව්වට පිළිගන්න පිළිහැසි අපි පිළිගන්න ලෑස්ති වැරදිච්ච ගැන නම් මායя තියෙන ලනු ටික නම් කන කෙලස් ලනු කනවා අර බුදුහාමුදුරු කියන දේ පිළිගන්න කැමති. දෙක ධර්මයේ පිළිබඳ අපිට විශ්වාසය නැහැ. මදි තියෙනවා මදි. නැත්නම් සංඝයා පිළිබඳ විශ්වාසය මෙහෙම කරන පිළිස් ඉන්නවා ලෝකේ. ඒකට තමයි සංඝයා කියන්නේ ඒකට තියෙන අපිට විශ්වාස නැහැ. නැත්නම් තමන්ගේ සීල විශ්වාස නැහැ. ඒක නිසා සිතුමේ ඥාන තුනටමදි, චින්තාමේ ඥාන තුනටමදි අධහන සුළු ගතියක් තියෙනවා. ඉතින් මේක ඉතාම සියුම් ප්‍රශ්නයක්. මේ අදාහන සුළු ගතිය භාවනාවෙන් පුහුණුවේ මේ ජීවිතය ගන්න එකක්ද නැත්නම් ඥානගතවම සංසාරයෙන් ගේනවද කියන එක මාත්‍රකාව කතා කරන්න අපිට දත්ත නැහැ. මේ වගේ தත්වයක් තියෙනකොට නෑ මේක මේ මේ චිත්තක්ෂණේ කෙලස් නෑ. මේ චිත්තක්ෂණේ නිවරණ නෑ. බුදුන් කියපු නිසා මම බාර ගන්නවා. ධර්මයේ තියෙන නිසා මම බාර ගන්නවා. මත්තේ මම ඔප්පු කරලත් බලනවා කියලා. ඒක බාර ගන්න කෙනා උපත්යෙන් ගෙන අපු ඥානයක්ද ඒක. එහෙම නැත්නම් මේ බණ අහලා මේ ජීවිතය ඇති කරගත්ත ඥානයක්ද කියන එකට රිසර්ච් එකක් අර ඩිසයින් කරන්න බෑයි කියලා විද්‍යාඥයෝ කියනවා. මොකද මේක කියනකොට සමහරුන්ට වදිනවා බොක්කටම. සමහරුන්ට ඔළුව මුණින් අපු කලයකට වගේ කොච්චර වැක්කිරුවත් තේරෙන්නේ නැහැ. ඉතින් බණ කියනකොට කියනවා එහෙම තේරෙන්නේ නැති අය ගැන හිතලා වන්දෝත්සාහය කරගන්න යන්න එපා. තේරෙන එකෙක් ඉන්නවා. නැත්නම් එකියක් ඉන්නවා. අන්න යාට එල්ල කරලා කතා කරන්නේ. බුදුජානනාංශයේ බණ කියනකොට ඔක්කොම හිත අසර සලකා බලනවා මේ ඔක්කොමලා නම් බණ කියන වගේ ඔලු ඔල්ලෝලා ඉන්නව බණ අහනවා වගේ. හැබැයි ඉන්නේ තම තමන්ගේ ලෝකවල. කියන දෙයක් ඇහෙන්නේ නැහැ. හැබැයි එක්කෙනෙකුට හරි තේරෙනවා නම් පුංචි පියවර ටිකක් තියෙන. තේරෙනවා නම් බුදුජානනාංශ අනික් සේරම කාය සාක්ෂිය තියාගෙන අර කෙනාට තමයි ආමන්ත්‍රණය කරන්නේ. ආමන්ත්‍රණය කරලා කියනවා උඹ පුතේ නැත්තම් උඹ දුවේ උඹ කාම වස්තුන්ගෙන් වෙන් වුණා. උඹ කාම ගුණයන්ගෙන් වෙන් වුණා. ඒක උඹ විසින්ම කරපු දෙයක්. මම කියප එකක් නෙවෙයිනේ. දැන් උඹට දන්නව නේද? ඕක අයින් කරපුව ගමන් කාම සංඥාවට වද වද දෙනවනේ. කිලේශ කාම වද දෙනවනේ. නීවරණ වද දෙනවා. ඒක හැබැයි උඹේ දෝෂයක් නෙවෙයි. මනුස්ස හිතේ හැටි. හැබැයි උඹ වෙනුවෙන් මං ඉන්න පෙරක දෝරුවා. මොකද්ද මං කියන්නේ? මේ වස්තුකාම අයින් ක්ලේශකාම අයින් කරන්නම් කාම සංඥාව අයින් කරන්න නම් නීවරණ අයින් කරන්න පුංචි වැඩක් තියෙනවා රූපයක් සමාදන් වෙන්න. මොකද්ද රූපේ උඹේම කය. මෙන්න මේකටයි manuss දුර්ලභෝ manussත් ප්‍රතිලාභෝ කියන්නේ මේකට මේ manuss කයක් නැතුව මම කොටියගේ කයක් සහිත කෙනෙක් නම් ඌරේගේ කයක් සහිත කෙනෙක් නම් ගැරන්ඩියගේ කයක් සහිත කෙනෙක් නම් බුදුබණක් ඇහෙන්නෙත් නැහැ පාවිච්චි කරන්නත් බෑ. මේ ලැබිච්ච manuss ආත්ම භාවයත් අනුණ්ඩ කාමයේ වඩවන්නේ අනුන්ගේ කාමකෝප කරන වැඩ කරන කෙනා තමන්ගේම කාමේ නැති කිරීමට පාවිච්චි කරනත් ඉන්නත් අතර තියෙන වෙනස උතුරු දිවය උතර උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයටත් වැඩිය වෙනසක් තියෙනවා. කවදද මේ විප්ලවය සිද්ධ වෙන්නේ? කවදද මේ විප්ලවය සිද්ධ වෙන්නේ? මට මේ manussාත්ම භාවය ලැබිච්ච පෙරපින් කර ලැබිච්ච manussාත්ම භාවය අරමුණක් වේවා. මොකටද? කාම සංඥාව දුරු කරන්න අරමුණක් වේවා ක්ලේශකාම දුරුකරන්න අරමුණක් වේවා නීවරණ දුරුකරන්න කියලා යම් කෙනෙකුට පහළ වෙනවා හරි නැතු ඇති නමුත් මට හිතෙනවා මේ වෙනස නිවනටත් වැඩිය වටිනවායි කියන මේ වෙනස මේ කෙනෙක්ගේ චිත්තාමයේ සංකල්පවල මේ වෙනස ඇති වෙනවා නම් ඊට පස්සේ නිවන කියන එක කජු ගන්නවා වගේ නමුත් මේක අමාරුයි මෙතන ඉන්න එක්කෙනෙක්වත් මෙතන ගිහිල්ලා නැති කවුරක්වත් නැහැ හැම කෙනෙකුටම පුළුවන් ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඒක පිළිබඳවයි කිදීම අභියෝගයක් නැහැ. කිසිම කෙනෙක් ඒක නිවන කියලා පිළිගන්න කැමති නැහැ. ඒක මේ අඩු ගානේ නිවන ධර්ම 100%ක්ම කපහැරීමක් කියලා පිළිගන්න කැමති නැහැ. ක්ලේශකාම දුරුවන් කිරීමක් කියලා කියන්න කැමති නැහැ. කාම සංඥා දුරුවන් කිරීමක් කියන කැමති නෑ මොකද ඉස්සරයි පස්සරයි තියෙන චිත්තක්ෂණ දෙක ක්ලේශකාමනේ ඒෂා යාර ඇති වෙලා තියෙන මේ සතිෂණය ක්ෂණ සම්පත්තිය සමාදන් වෙන්නේ නැහැ. ඉතින් මේක මතු කරලා දෙන්න මට මතකයි අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ නිවනේ නිවීම දේශනා දේශනා කරන වෙලාවදී නිදර්ශනයක් ගෙන හරපෑවා. මම දන්නේ ඒක කෙලිම මේකට අදාළ වෙයිද කියලා මම හිතන්නේ නමුත් ඒක තේරුම් ගන්න පුළුවන් මේ. ඒක ටිකක් අතිශෝක්ති සහිතයි නැත්නම් දේශමාමක අදහසකින් ලියපු එකක්. ඔය ගජබා රජුරෝ ඒ රට කරන කාලේ ඉතිහාසයේ ඒ සොල්ලි ආක්‍රමණ තුවිලා තියෙනවා. මේ රජුරෝ ඊට පස්සේ කෙරුවේ ලංකාව එකසේ සත් කරලා නැත්තම් සොල්ලි එලවලා සොලි රටට ගිහිල්ලා යුද්ධ කරලා සොලි 20000ක් ජීවග්‍රහයෙන් අල්ලගෙන ලංකාවට අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ යන ගමනේදී මුහුද ඉතර වෙන්න වෙලා තියෙනවා. මුහුද තරණය කරන්න වෙලා තියෙනවා. එතකොට මුහුද සෙනඟකට යන්න බෑනේ. සෙනඟට එන්නත් බෑනේ. ඒ වෙලාවේදී නීල මහයෝධයයි කියලා යෝධෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. එයා රජුරවණ්ඩ ගිහිල්ලා කියලා තියෙනවා මයිලක තියෙනවා චක්‍රායුධය කියලා එකක්. ඒක හරියට මේ මේ ඩිස්ක් එකක් වගේ අපි කවපිට විශ් කරන්න ගන්න ඩිස්ක් එකක් වගේ කියලා මට හිතෙනවා. එහෙම නැත්නම් මේ පීරිස් එක මැදහිලක් තියෙනවා වගේ එකක්. එයා මේ ඇඟිල්ල වටේ කරකොල කරකොල කරකොලා ඒ චක්‍රායුධය කස කවනවා. කස කවල කවල ගහපුවම මොහොතට මොහොත දෙබෑ වෙලා 20000ක් සෙනග යනකම් මොහොත ආය ලඟ වෙන්නේ නැහැ කියලා කියනවා. අපි දන්නවා ගලකින් ගැහුව කඩුවෙන් ගැහුවොත් මොහොතකට මොහොතකනේ වතුරකට ඒක දෙබෑ කරන්න පුළුවන් හැබැයි ඒත් එකම ඩක්කාල වැහෙනවා. මෙයාගේ මේ ඒ නිල්මා යෝධයාගේ චක්‍රායුධ පහර කොච්චරද කියනවනම් මොහොත දෙබෑ වෙලා 20000ක් සෙනග එහා පැත්තට යනකම් මොහොත ඈත් වෙලා තිබුණා. ඒ වගේ අපි අර ගහන චිත්තක්ෂණය සති චිත්තක්ෂණය ඒ වෙලාවෙම කෙලෙසෙන් වැහුනොත් අපිට ඒක මිනිස්සු වෙන්න බෑ. ක්ලේශ කාම නැති බව තේරුම් ගන්න බෑ. කාම සංඥා නැති බව තේරුම් ගන්න බෑ. නීවරණ නැති බව තේරුම් ගන්න බෑ. මොකද ගිය ගමන් ආපහු එනවනේ. අපිට ගහන්න පුළුවන් වුණොත් මේ සති චිත්තක්ෂණය චිත්තක්ෂණ හතරක් පහක් හයක් හතක් අටක් නවයක් දහයක් 11ක් තප්පරයක් දෙකක් විනාඩියක් දෙකක් හිටින්න අර නිලමායෝදයේ ගැස්මට වැඩි යහපක්. මේක තමයි අපි වැඩමුළුවක උගන්වන්නේ. මේට වැඩි මොකක්වත්ම නැහැ මේ භාවනා වැඩමුළුවක. එයාට කියලා දෙනවා උඹ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැන ගැනීම සතිය. ඒක දැනගන්නේ කොහොමද මේ මේ බර වැටලා තියෙන හැටි තේරෙයි. එතෙන් මේක ඇතුලේ මයි නමක් අදිනවා වගේ හුස්ම ගන්නවා හෙලනවා තේරෙයි. එතෙන් බඩ බොම්බනවා අකුලනවා ගෙම්බෙක් වගේ තේරෙයි. ඔච්චරයි. මේකේ හිත පැවැත්වීමෙන් සියලු නීවරණ වලට උත්තර හම්බ වෙනවා. මේක අඳුනලා දුන්නාට පස්සේ යෝගාවචර අඳුරන දොරපස කියන උඹට යම් තාක් පිං තියනවානේ යම් තාක් සාමාන්‍ය බුද්ධිය තියනවානේ යම් තාක් ක්‍රමසාවිත තියනවානේ දැන් ඕක වැඩපන් දැන් ඕක දික් කරපන් දැන් ඕක ඉතිරි පැතරි යන්න වඩපන් පළවෙනි චිත්තක්ෂණයේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ හෝ ආස්වාද ප්‍රසආසේ හෝ පිම්බීමේ හැකිලිමේ හෝ සතිය පිහිටවපු චිත්තක්ෂණය කියලා කියන ආසේවන ප්‍රත්‍ය කියලා. ඒක ඇසුරක් ගන්නවා. අපි පොඩි ඇසුරක් ගන්නවා. මේක තමයි සතිය කියලා නිකන් අකුණු විදුලි එළියකට දැකපු ඡායාවක් වගේ ඇසුරක් ගන්නවා. දැන් මෙයාට මේක අදහන්න වෙනවා. මට කළ හැකි. මේක මේ චිත්තක්ෂණයට ගන්න පුළුවන්. දැන් මෙයා ක්‍රමසාවිදි හොයනවනම් එහෙම නැත්නම් අදිෂ්ඨානයක් ගන්න දැන් මේ චිත්තක්ෂණයක් ඇවිල්ලා ගියාට මේකේ මට ආනිසංස විඳින්න බෑ මේ චිත්තක්ෂණ දෙක තුනක් හතරක් පහක් හයක් හතක් එක දිගට යන්න මම සියලු වැඩ බහා තබලා සියලු ක්‍රම සහ විදි ඉදිරිපත් කරන කටයුතු කරන්න හදනවට කියනවා අර ආශේවන ප්‍රත්‍ය භාවිත කරනවායි මෙතන භාවනා කරනවා කියලා කියන්නේ මේක ඉස්ලාමය ඇසුරු කරන්න ඕනේ මේක දැනගන්න ආශේවන ප්‍රත්‍ය ලැබලා ඊට පස්සේ භාවනා ප්‍රත්‍ය ලැබනවා මේ භාවනා ප්‍රත්‍යක් කවදාකවත් ලබන්න බෑ ආශේවන ප්‍රත්‍ය ලැබුවේ නැති කෙනා. ඒ නිසා ආශේවන ප්‍රත්‍ය නැතුව එයා ත්‍රිපිටක ධාරී වුණා. මුළු විනය සේරම රැකගෙන හිටියා. එහෙම නැත්නම් දසපාරමිතා පුරලා තිබුණත් මේ මහ පොළොව තරම් දන් දීලා තිබුණත් මේ එක චිත්තක්ෂණයක මට අරමුණේ හිත පැවැත්වීමෙන් රූපාරම්මණේ හිත පැවැත්වීමෙන් කායනපස්සනා හිත පැවැත්වීමෙන් නීවරණ දුරු කරන්න පුළුවන් කියන මේ හැකි සංඥාව මේ කියන අත්ත කුසලය මොහතකටවත් විඳපු නැති කෙනෙකුට මේක දියුණු කරන්න කියලා දෙන්න හදනවයි කියන එක හිතා ගන්නවත් බෑ. මොකද ඒකේ තියෙන උනන්දුකාරක ගතිය උද්‍යෝගිමත් දේ තමයි මේ දේ බෞද්ධයෙකුට විතරක් නෙවෙයි මුස්ලිම් මිනිසුන්ටත් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. වයසක කෙනෙකුට නෙවෙයි දඩුවෙකුටත් පෙන්ලා දෙන්න පුළුවන්. උග්‍ර වේදනාවකින් කෙනෙකුටත් පෙන්ලා දෙන්න පුළුවන්. ඒ නිසා බුදුජානනාංශයේ මේක කොඩියක් වගේ දජයක් වගේ අරගෙන කිව්වා මේක බැරි දෙයක් නෙවෙයි. මේක ආසවලාට බෑ කියලා නෑ. මේක පෙන්ලා දෙන්න පුළුවන් හැබැයි චිත්තක්ෂණ මාත්‍ර වශයෙන්. අන්නේ ක්ෂණ මාත්‍ර වශයෙන් පන්නන මේ සතිය පිහිටවීම යම් කිසි කෙනෙකුට අදහන්න පුළුවන්. ශ්‍රද්ධාවේ මේක තමයි නිවනේ පටන් ගන්නම. මට තියෙන්නේ මේ ආශීවනේ තියෙනවා. දැන් මේක භාවනා කරන්නේ කොහොමද කියලා බැලුවොත් සාමාන්‍ය බුද්ධිය තමයි පාවිච්චි කරන්නේ. ආශේවනය කරපු දේ භාවිත කිරීම සඳහා අත්‍යවශ්‍ය දේ තමයි සම්මුති ඥාන. කාගෙන්වත් අහන්න එපා. කායෙන් අහනවනම් අහන්න ආශේවන ප්‍රත්‍ය ගන්න. මොකද්ද මේ සතිය පිහිටුණා කියන්නේ? මේ චිත්තක්ෂණයක් වශයෙන් ඉඳගෙන ඉන්න ඉරියව්වේ සතිය පිහිටනවා කියන්නේ මොකද්ද කියලා කියලා දෙන්න ගියාම පොත් 60ක් කියුවත් හරියන්නේ නැහැ. මහජීසාරද ස්වාමීන් වහන්සේ කියනවා මේ ලුණු රස මොකද්ද කියන්නේ කියලා PhD හතරක් කරුවත් හරියන්නේ නැහැ. ඒ නැත්තම් මේ ඇඹුල් රස නෙවෙයි. චිත්ත රස නෙවෙයි. පැංගිරි රස නෙවෙයි. පැණි රස නෙවෙයි. කොච්චර කිව්වත් හරියන්නේ නැහැ දිවදි කරන්න කියලා ලුණු කැටයක් අතේ තිබ්බාම ඒතරකොටම තේරෙනවා. ඉතින් කාට හරි මේ ඉඳගෙන ඉන්නකොට මගේ හිත තියෙන ඉඳගෙන ඉන්න එකේ කියලා කියලා දෙන්න නැත්නම් මේ ක්ෂණ මාත්‍ර වශයෙන් සතිය පිහිටීම කොහොමද කියලා කියලා දෙන්න මොනම සමීකරණයක්වත් නැහැ. මොනම කෙටි ක්‍රමයක්වත් නැහැ. ලක්ෂ වාරයක් කරලා බලන්න. මම මේ ඉඳගෙන ඉන්නකොට සතිය පිහිටියානම් හිත අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි කියලා කියයි. හිත වෙන කෙනෙක් ගාව නෙවෙයි මගේ ගාවමයි. වෙන තැනක නෙවෙයි මෙතනමයි. ඒ නිසා යම් වෙලාවක Tamanට මම දැන් මෙතන කියන එක වැටහෙනවා නම් අපි දල වශයෙන් කියන ඔන්න සතිය නිර්වචනය. ඔකට කියනවා සතිය. ඒ නිසා දැන් බලන්න දැන් මම දැන් මෙතන ඉන්නවා. එතකොට මට අතීතෙත් නෑ අනාගතෙත් නෑ අරයත් නෑ අතනත් නෑ. මේකේ ඉන්නකොට අපි කියන චිත්තක්ෂණ හතර පහක් හිටියයි කියන්නේ. හයක් හතක් හිටිය කියලා. හතක් හතක් හිටිය. වැටහෙන දේ කියන්න බලන්න උත්සාහ කරන මොනම යකෙකුටවත් කියන්න බෑනේ. කවදාකවත් වචන නගන්න බෑ. යම් චිත්තක්ෂණයක හිතේ සතිය පිහිටියා නම් මම මෙන්න මේක වින්දා. මට මේ පාට පෙනුණා. මට මේ රූප පෙන්වනයි කියලා මොනම වචනයකටවත් දාන්න බෑ. ඒ නිසා මතක තියාගන්න වචනෙට දාන්න පුළුවන් සේරම කෙලෙස්. නික්ලිෂි කිසිම දෙයක් වචෙන්ද දාන්න බෑ. ඒ නිසා යම් චිත්තක්ෂණයක මේ වචනෙට දාන්න බැරි අත්දැකීමට ගියාට පස්සේ කාලකන්‍යා කියනවා අයියෝ මට බය හිතුණා පාළු වුණා තනි වුණා මේක කියා ගන්නවත් බෑනේ කියලා බය වෙනවා. නමුත් කුශාග්‍ර බුද්ධිමත් ඇති සුතමේ ඥානය ඇති පෙරපින් කරපේකනට වෙනවා මම යම් තනක් අත්විඳා ඒක ඇහෙට අහුනේත් නැහැ කනටත් නැහැ නාසයටත් නැහැ දිවටත් නැහැ කයටත් නැහැ මනසත් නැහැ සලායතනයන්ගින් විනිර්මුක්ත වෙච්ච අත්දැකීමක් මම ලැබුවා චිත්තක්ෂණයට කියලා ඒ කෙනාට තේරෙනවා මේකෙනම් නිවන තියෙන්නේ ඉඳ තියෙනවා මේ සලායතෙන් අහුවෙන වචෙන් දාන්න පුළුවන් කිසිම තැනක නිර්වචනය කරන්න පුළුවන් කිසිම තැනක නිවන නැහැ ඒ නිසා මේ මොනවත් කරගන්න බැරි මේ චිත්තක්ෂණයට ගියාට පස්සේ ඒක හුදේකලාවක් කියලා ඒක විවේකයක් කියලා ඒක විස්රාමයක් කියලා කාට හරි වැටුණා නම් ඒ ඇත්ත උඟාක් පෙරපින් කරපු කෙනෙක් පාරමිතා තිබුණ කෙනෙක්. කාට හරි කිව්වොත් එimhe හිතනම් ගියා තමයි හරිම පාළුයි, හරි කම්මැලි, හරි නීරසයි. අයියෝ ඊට වැඩිය හොඳයි නවගුණ වල ගණන් කරන එක. ඊට වැඩිය හොඳයි මේ මේ මේ දේවල් කරන්නේ කියලා. මේ චිත්තක්ෂණ බය ඇත්තෝ මනුස්ස සංහතියේ සිට 99.999ට වැඩි වැඩි. යන්න බැරි එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. මුග කෙනෙක් ගිහිල්ලත් ඇති. උපදේශ ඇතු හෝ නැතුව. නමුත් මේ නිවන් දොරටුවක් කියලා, නිවන දුර වෙන තැනක් කියලා, චිත්තක්ෂණ වශයෙන් ක්ෂණ මාත්‍ර වශයෙන් සතිය පිහිටුපු එකක් කියලා යම් කෙනෙකුට අදාහ ගන්න බැරි නම් ඒකට මෙහෙම නෙවෙයි කොහොම බණ කිව්වත් හරියන්නේ ඒක සමහරට හරියනවා. ඒ හරියන කෙනා විතරයි ශාසනය ගිනියන්නේ. මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ ලියනවා මේ ශාසනය රැඳිලා තියෙන රුවන්වැලි සෑයේ මේ පාත්‍රයක් විතර පුරලා තියෙන 13 වංශලගේ නෙවෙයි. බෞද්ධ කොටියොල නෙවෙයි. මල්වල නෙවෙයි. හඳුන් කුරවල නෙවෙයි. බෙර ගහනකොට ගෙජ්ජි ගහනකොට නෙවෙයි. මෙන්න මේක තීරුම් ගත් එක ආයේ Papuwe විතරයි සාසනේ තියෙන්නේ. තීරුම් ගත්තේ නැති මිනිස්සු කොන ඔය নানা ආකාර ගොඩක් දේවල් කරනවා. ඒ මොනවා කෙරුවක්ක සාසන වර්ධනයක් Tamanට වෙන්නේ නැහැ, අනුන්ට වෙන්නේ නැහැ. එහෙව් සාසනයක් මේ අවුරුදු 2500ක් ආවයි කිව්වා බලන මොනතරම් විස්කමක්ද කියලා. ඒ නිසා යම් කිසි කෙනෙකුට තේරුනොත් මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා. ඒ ඉඳගෙන ඉන්න එක ඔප්පුකරනද ඒක ඇතුලේ ඔන්න ආස්වාද ප්‍රසආ සිද්ධ වෙනවා. ඒක ඇතුලේ පිම්බීම ඇකිලිම සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට හැප්පෙන තැන වැටහෙනවා. ඉතින් මේ සලකුණු ටික අපි දෙන සතිය කියන්නේ ඕකයි. සතිය කියන්නේ මා විශාල මාතෘකාවක්. නමුත් මේ ආධුනිකයට කියලා දෙන්නේ. මේක හරි ලේසි කෙනෙකුට කියලා දෙන්න. මේ සතිය කියලා කියන්නේ වර්තමානට එළඹ සිටීම. මොන ඉරියව්වේ හිටියත් ඉරියව්ව දන්නවනම් සතිය. මේ ඉරියව්ව දන්න කම දැන් ඉඳගෙන ඉන්නකොට ඉරියව්ව දන්න ගතිය පෙන්වන්නේ නිකන් පිරමීඩයක හැඩේ Tamanට තේරෙනවා. අපි මේ අත් දෙක තියාන වාඩි වුණාට පස්සේ අපේ දරුවචනාංශගේ රූපෙදී හදලා තියෙන්නේ මේ තමයි ලෝකේ තියෙන මේ ශක්ති එකතු කරන තැන පිරමීඩ ස්වභාවය. ඒ වන්ට උඹහක් වගේ. එතෙන් චෛත්‍යයක් වගේ බොහොම ස්ථිරසාර පිහිටීමක් තමයි මේ පරියංකය කියලා කියන්නේ. මේ අත්තු දන්නව ඇති සුනාමෙට එකම බුදු පිළිමයක්වත් කැඩුන්නේ නැහැ. කැඩෙන්නේ නැහැ. මේ රළ ගැහුවට කැඩෙන්නේ නැහැ මේකට. අවුව පෑවුවට මේක කැඩෙන්නේ නැහැ. කුලකට කැඩෙන්නේ නැහැ. එහෙනම් පිරමීඩෙත් කැඩෙන්නේ නැහැ. එහෙනම් ජේතවනාරාමෙත් කැඩෙන්නේ නැහැ. කැඩෙන්නේ නැහැ. බුදුරජාණන්සේ පිහිටලා තියෙන්නේ ආය මොකොත් නැහැ මේ සුපතිච්චිත ගතියක් තියෙන. ඒකට කය හදාගෙන පట్టල වාඩිලා තමයි හිතෙමුත් ඒක සමාදම් වෙනවා නම් පිරමීඩයක් හැඩයට වගේ මට තේරෙනවා මම හුඹහක් වගේ චෛත්‍යයක් වගේ ඉන්නවා මෙන්න මේක තමයි සතිය කියලා දැන් හිතන්න මේ පරියංකේ මේ ආශේවන ප්‍රත්‍ය වශයෙන් ගත්ත මේ සතිය සක්මන් කරනකොට ඉරියව්වත් එක්ක වෙනස් වෙන හැටි මෙතන තියෙන්නේ අචේතනිකව කය පවත්තන එක. සක්මන් කරනකොට සචේතනිකව කොකෙක් ඇවිදින්න වගේ වමෙන් දකුණට දකුණින් වලට මාරු වෙනකොට කාට හරි තේරෙනවා නම් නැත්නම් තේරුම් ගන්න උත්සාහ කරනවා නම් සක්මන් කරන වෙලාවේදී ඉඳගෙන නෙවෙයි කියලා මට වැටෙනවා නම් ඕන්න ඕකටයි සක්මන කියන්නේ. මේ PhD thesis ලියන්න හදන සක්මන් භාවනාව ගැන. මම ඉඳගෙන නෙවෙයි මම ඇවිදිනවා. ඉතින් ඒක කාට හරි වැටුණා කියමු ඊට පස්සේ අහන ඇහුවොත් එයාගෙන් Taman කොහොමද දන්නේ ඉඳගෙන නෙවෙයි කියලා. මම පොඩ්ඩලම හම්බෙච්චාම අහනවා. භාවනා කියලා දීලා සක්මන් කරන්න දැන් කොහොමද දන්නේ ඉඳගෙන නෙවෙයි කියලා. ජීන් වඩ පිට බල්ලා කියනවා ඉඳගෙන ඉන්නකොට පස්සනේ බිම හැප්පෙන්නේ. සක්මන් සක්මන් කකුල් දෙකනේ හැප්පෙන්නේ. එච්චරයි. ඒ ටික සබේලා කියන්න පුළුවන් නම් අපි හිතනවා නම් මේක ත්‍රිපිටකයේ තියෙන එකක් නැත්නම් රම්පත්ති වල තියෙන එකක් නැත්නම් ගල්ලෙන් වල තියෙන එකක් නැත්නම් මේ ශිලාලිපියක තියෙන එකක් කියලා කද්දාක සතිය නෙවෙයි. Taman තියෙන ඉඳගෙන ඉන්නකොට පස්ස බිම ඇනෙනවා. ලක්මන් කරනකොට කකුල් දෙක බිම ඇනෙනවා. ඉතින් කොහොමද දන්නේ ඔය කකුල් දෙක බිම ඇනේ? ඇයි අද්දෙය නෙමෙයි බයිසෝ වැටෙනකොට වැටෙනවා. ආ එහෙමද? ඒක තුඹ දන්නවද දැන් වම වදින්නේ දකුණ වදින්නේ කියලා? ආ ඊට පස්සේ ආයෙ කල්පනා කරනවා. ඔව් ඔව් ඔව් දන්නවා. කොහොමද දන්නේ? කියන්න බෑ. වම් විලුඹද දකින්නේ දකුණු විලුඹද දකින්නේ කියනක බලලා නෙවෙයිනේ සක්මන් කරන්නේ. මේ දේ දන්නා තාක්කල් සක්මන යනවනේ. ඉතින් උංගව දෙනෙක් කියනවා අනේ ස්වාමීන් වහන්සේ වමේ මුලැඳාක දකින්නේ කොහොමද දකුණේ මුලැඳාක දකින්නේ කියලා මේ PhD කතා කරන්න හදනවා. සක්මන් කරනකොට ඉඳගෙන නෙවෙයි මම ඉන්නේ කියලා දන්න ඔච්චරයි සක්මන කියන්නේ. හිතගෙන නෙවෙයි මම ඉන්නේ. නිදාගෙන නෙවෙයි ඉන්නේ. මේ තරම්ම සරල දෙයක්. මේ සතිය පිටේවයි කියන එක. ඉතින් ඒ නිසා මේ ඇවිදිනකොට නැත්නම් සක්මන් භාවනාවේ පරියංකේදී අචේතනික ඉරියව්වක් අපි කරන්නේ. හුස්මත් අචේතනිකයි. පිම්බීම හැකිලිමත් අචේතනිකයි. මේක හරි අමාරුයි. හරිම අමාරුයි මේ කයට කරගන්න වැඩක් කරගන්න දීලා බලන ඉන්න අපිට බෑ අපි හැම කෙනාටම ඇඟිලි ගහලා පුරුදු වෙලා ඉඳගෙන ඉන්න කයටත් ඇඟිලි ගහන්න හුස්ම ගන්න කියලා ඇයි මේ ආනාපාන කරනවා ඉතින් ඉසේකක්ම එනවා දැන් ඔච්චර කල් පොල් ගන්නකොට ආනාපානි කරා, පීනනකොට ආනාපානි කරා කිසි වෙලාවකට ඉසේකක් ඕනේ නැහැ. මොකද ඒක කෙරුණා. දැන් ඉඳගත්තට පස්සේ මයින්නම ඇද්දා වගේ ඉතින් පටන් අර ගන්නවා හාස් හෝස් හාස් හෝස් ගාලා ඉතින් අහලා පාලේ ඉන්න මිනිස්සු බලනවා මේ මොකද මේ මාලිකාවත්තේ ලීමෝල ගෙනල්ලා හයි කරලාද කියලා නෑ මේ ආනාපාන සති භාවනාව කරනවා. ඒ තරම්ම මේකට ගෞරවය කරන්න ගියාම හුස්ම ටිකවත් ඉබේ වැටෙන්න දෙන්න දන්නේ මේ විහිළු කරාට හැම කෙනාම කන ලනුවක් තමයි මේක. ආනපනස ඒ නිසා මම කියන්නේ කිසිම ආනපනසතියක් ගන්න බෑ ඉඳගෙන ඉන්නකොට දන්නවද කියලා බලන්න. ඒක ගානක් නෑ ඒක භාවනාවක්ද කියලා අහන්න. සංජෝ ඊට වෙදී නරකද බුද්ධ ආනුසතිය කරන එක. ඔරෙන් මොදි කරන්න දෙයක් තියෙනවනේ. මෛත්‍රී වඩන එක නවගුණ වල ගණන් කරන එක බෝධි බුදු මේ බෝධිනාථ වටේ වතුර එකක් කරන වටේ කරකෙන. හරි බින් සිද්ධ වෙනවා. කාට හරි කිව්වොත් මොකක්වත් නැහැ අකිරියෙන් සිද්ධ වෙන පිනක් තියෙනවා නිකන් හිටපන්. සුම්ම ඉරි හිටපන් ඉන්නම බෑ. ඒකට දෙන විකල්ප තමයි දැන් ඇවිදිනකොට චේතනාපූර්වක යන්නේ. ආ දැන් බලපන් ඉඳගෙන ඉන්න එකේ ඇවිදින එකේ වෙනස කියලා. ඉතින් මෙයා කියනවා මට PhD නෑ, මට ත්‍රිපිටකේ දන්නේ මට විනය නෑ. මේ බයිලාවක් නෙවෙයි මේ අහන්නේ ඉඳගෙන ඉන්නකොට පස බිම ඇනෙනවා. ඇවිදිනකොට කකුල දෙක බිම ඇනෙනවා. ඉතින් ඕක කියන්නේ නෙමේ. මේ ධක්මන පිළිබඳව කියලා දෙන්න කියන්නේ. නැත්නම් මේ පරියංග භාවනා ගැන කියලා දෙන්න කියන්නේ. මම මේ හාස්‍යයට ලක් කරනවා හැලුවට ලක් කරනවා කියන එක නෙවෙයි. මේ අපි ගූඪ බයක් ඇති කරගෙන ඉන්නවා. මහා গুপ্ত බයක් ඇති කරගෙන ඉන්නවා. මෙතන තියෙන ඉඳගෙන ඉන්නකොට ස්පර්ශ වෙන තැන්, ඇවිදිනකොට ස්පර්ශ වෙන තැන්. හරි ඉඳගෙන ඉන්නකොට ස්පර්ශ වෙන තැන් අපි හිතමු යටිපහටිය කියලා. මේක දිහා බලන ඉන්නකොට මේ කෙනාට කයට හිත ආවොත් ඒ පරිවෘත්තීය ක්‍රියා තේරෙන්න පටන් එක්ක හෘද වස්තු ගෑයන. නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස. නැත්නම් පිම්බි මැකිලි වැටෙනකොට බුදුරජාණන් වහන්සේ පොඩි තල්ලුවක් දීලා කියනවා. ඔබට දැන් ආස්වාසේ ප්‍රස්වාසේ මේක ලල්ලන්න පුළුවන්ද කියලා. දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වාපස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති මේ බුදුරජාණන්සේ පෙන්වන්න හදන්නේ මේ ඉඳගෙන ඉන්නවා කියන දේ ඒකකයක් වශයෙන් පෙනුනට මෙතන තියෙන්නේ දේවල් එකතු කරලා හදපු දෙයක් ආස්වාසේ ප්‍රස්වාසී කියන පළු දෙක එකතු කරලා මේක හදලා තියෙන්නේ. පිම්බීම හැකිරීම කියන පළු දෙක එකතු කරලා මේක හදලා තියෙන්නේ මෙන්න මේ දෙක පොඩ්ඩක් වෙන් කරලා බලන්න කියනවා. සක්මන් කරනකොට වම දකුණ කියලා පළු දෙක වෙන් කරලා හදලා තියෙන්නේ. මේ දෙක වෙන් කරලා හදන කියවම අර පොඩි ඝන විනිභෝගයක් කරනවා. ඉඳගෙන ඇවිදින එක වම දකුණ. ඒකට දකුණේ ඉන්නකොට දකුණට බර ගන්නකොට වම නෙවෙයි කියලා දන්නවනම් ඒකට කියනවා අපි ණය විපස්සනාව කියලා. එහෙම නැත්නම් අන්වේ ඥානය කියලා. තර්ක ඥානය කියලා. ආකාර පරිවිතක්කේ කියලා. ඒ නිසා වමේ ඉන්න බව දන්නවනම් ඒ යෝගාවචරය වමේ ඉන්න බව දන්නේ මේක දකුණ නෙවෙයි කියලා සංසන්දනාත්මක දැනුමක්. ආස්වාස වේලාදී ප්‍රසවාසය වෙන්නේ නැහැ කියලා දන්නවනම් ආස්වාසේ ප්‍රසවාසයේ නැති ආවේනික ලක්ෂණ දැනගන්න ඕන. ඉතින් එදිනෙදා වැඩ කරන්න ගියාට පස්සේ මේ වගේ නෙමෙයි ගොඩාක් වැඩ යනවා. මොකද්ද ප්‍රසිද්ධව සිද්ධ වෙන්නේ Tamange කයි? මම මේ පිහියක් අතර ගන්න වෙලාවක්ද? බට්ටියක් අරින වෙලාවක්ද? මල පහ කරන වෙලාවක්ද? මේ වැටහෙනදී 100ට 100ක්ම ඒක යෙදී ගත කරනවා නම් ගඳ කිලියක හිටියත් වැසි කිලියක හිටියත් සතිය වැඩෙනවා. අපි හිතන්නේ ආගමානුකූලව නම් සතිය වඩන්න ගඳ කිලියකටම යන්න ඕනේ කියලා. නෑ බුදුරජාණන් වහන්සේ කියන විදිහට වැසිකිළියට ගියත් සතිය වැඩෙනවා. මම ඉතින් කියන්නේ ටික hina යන්නත් එක්ක නැත්නම් බැනුම් අහන්නත් එක්ක කියන්නේ එහෙමයි. වැසිකිළියට කියලා මල පහ කරත් ගන්ධ කිලියට කියලා මල පූජා කරත් දෙකේම එක කුසලයේ කිව්වහම අපි අම්බේ උපාත කමල ඔළුව යට ගහ ගන්නවා මොනවද ස්වාමීන් වහන්සේ මේ කියන්නේ කියලා. වැසිකිළියට කියලා මල පහ කරත් ගන්ධ කිලිටි කියලා මලක් පූජා කරත් දෙකම මල හැබැයි මල જાති දෙකක්. ඕක කියලා මට ගහන සයිස් එකට වගේ උපාතකම කෙනෙක් උපාතකම නැන්නේ මහත්ෙක් නැගිටින්න හදනකොට උපාතකම කෙනෙක් බණහන ගමන් කිව්වා ආ ඒකද ස්වාමීන් වහන්සේ මේ උච්චාර පස්සාව ගම්මේ සම්පජානකාරී හෝති කියන්නේ කියනකොට අර උපාතකමත් පොල්ල බිම දාලා වාඩි වුණා. ඉතින් මම කියවේ ගන්න නෙවෙයිනේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. ඉතින් දඹදිව යන්න ඕනේ නෑනේ මේකට. ධාතු කරඬු ඕනේ නැහැ මේකට. තමන් මල පහ කරනවා මල පහ කරන බව දාන්න. අපි ඒක බොහොම සරල කිරීමක් තමයි කියන්නේ ඒ සඳහාම වාඩි වෙලා කිසිම ප්‍රයත්නයක් නොකර ඉරියව්ව පවත්වන ගමන් මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා. ඒක ආනාපානත් වැඩි වටිනවා. දැන් අද තිබුණ ප්‍රශ්නයක් අහලා මට ඒක තේරෙන්නේ නැහැ. නමුත් මට ආනාපානෙ වැටෙනවා වඩා හොඳයි. ඉඳගෙන ඉන්න ඉරියව්ව පේරෙන්නේ ආනාපානෙ. ඒක ඇතුළෙම නේ ආනාපානෙ තියෙන්නේ. ආනාපානෙ කියද්දී ආශ්‍රව ප්‍රසද්දේ කඩලා බලන්නත් පුළුවන්. බැරි නා ආනපනේ අහුවේ නැත්නම් මොන්න විදියකටත් කලබල වෙන්න එපා. පිම්බි මැකිලියෝ කරනවාද ආනපනේ කරනවාද කියලා මට දැන් එක එක පැති වලට දීලා කුරුස ගහන කුරුසෙට දීලා එන ගහනවා මට. පුරුමෙට ගියාම මට බයිනවා. මෙච්චර ලස්සන පිම්බි මැකිලියෝ දීලා උගන්ලා ගෙදර ඇරියට පස්සේ මේ මේ යකා දැන් ආනපනේ උගන්වනවා කියලා බුරුමකාරයෝ මට බයිනවා. මෙහි ඉන්න කට්ටිය කියනවා මේ කොහෙද නැති මහති භාවනාවක ගණන ඇයි බුදුහාමුදුර කියලා තියෙන්නේ ආනපාන නෙවෙයිද මං කියනවා මම මොකක්වත් කියන්නේ නැහැ මුලදී තමයි කට වැරදුනා දැන් කියන්නේ ඉඳගෙන ඉන්න හැටි බලන්න බලනකොට උඹට ඕනේ දෙපෙනේ ආනපාන පේනවා ඒක බලපයි ඒක උඹේ බබා හම්බ වෙන්නේ ලබා උපන් හැටින්නේ මම කියන එකක් නෙවෙයි පිම්බීම ඇකිලෙන් පේනවා බලපන් බලලා මේ දෙකේ වෙනස ඇල්ලුවා නම් අන්න අපිට කියත හැකි සතිය පිහිටියා දැන් යන පාරක් තියෙනවා දැන් මේක වැවෙන හැත්පැඳෙන පාරක් තියෙන. ඊට පස්සේ කියනවා දන්න දහං ගැටයක් දාලා, දන්න ක්‍රම විදි දාලා, දන්න තැනකට වැඳලා මේක දිගට පවත්වන්න උත්සාහ කරන්න කියලා. ඒකට කියනවා සතිය අඛණ්ඩව පැවැත්වීම. ඒ නැත්නම් මේ ආශේවන ප්‍රත්‍ය භාවනා ප්‍රත්‍යයටපත් කර ගැනීම. ඒකේ වගකීම් මං ගන්නෑ. ඒකට අතුදව් දෙනවා මිසක ඒක තම තමන්ගේ වගකීම තියෙන්නේ. ඉතින් මම මෙතනින් අද දවසේ බණ නතර කරන්නයි යන්නේ. මම හිතනවා මේ කියපු දේවල් තමයි මේ කරගෙන යන වැඩේට අත්උදව්වක් වෙයි. එහෙම නැත්නම් ධෛර්යයක් වෙයි. එහෙම නැත්නම් නිචුපතා කරන්නට උනන්දුවක් වෙයි. එසේම වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා අපි. හෙටත් මේක දිගේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රවණය කරපු සම්බන්ධ වෙච්චි සියලු දෙනාටම තෙරුවන් සරණයි.